අර ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණ කෙනෙක් සෝවාන් සිතින බව කියන්නේ. එන්නේ මේ කියන්නේ එයාට කන්නඩේ තියෙන වැඩ ගන්න. කන්නඩේ තියෙන කෙනෙක් වැඩ ගන්න. සත්වරක් පමණක් කරන බව කියන්නේ. මෙත් භවයේදී සෝතාපන්න වූ කෙනෙක් ඒ බව මේ භවයේදී එය දැනගනීද ඒ අය මේ භවයේදී හරි මාර්ග ඵලවලට පිළිවෙලින් පැමිණෙයිද ඒ පිළිවෙල විස්තරයක් මේක මේක තමයි මේ මෑතකදී ඇත්ත අදහස කොයි කන්නි මහර සුමංගල ස්වාමීන් තමයි මේ ප්‍රශ්න නැගුවේ ඉස්සලාම ඒ ස්වාමීන් වහන්සේ කියනවා තමන් උප්පත්තිම සෝවන් කියන. ඒ කියන්නේ වචන කියන්නේ ජාත සෝතාපන්න. ඉතින් ඒ ශාන්තිට තේරෙනවලු හැම දෙයක්ම අනික් කට්ටිය බලන විදිහට නෙවෙයි මම බලන්නේ. නිසා මොකද්ද වෙනසක් තියෙන හැබැයි ප්‍රසිද්ධ කරන්න බය වුණා කියලා කියනවා. මොකද මේක වෙන්න පුළුවන් දෙයක්ද දන්නේ නැති නිසා. නමුත් ඒ ශාන්තිය ඒක ප්‍රසිද්ධ කරලා තියෙන්නේ තවත් ඒ වගේ කෙනෙක් හම්බුනාට පස්සේ කියලා. මට හම්බෙලා තියෙන තවත් කට්ටියකට ජාතසෝතාපන්නයි. ඉතින් ඒක නිසා මම දැන් ප්‍රසිද්ධ කරනවා කියලා. ඊට පස්සේ ඒකට ඒ කියන්නේ ඕක ඒ අදහස ඉදිරිපත් කිරීම මම පැවිදෙන්නේ ඉස්සර වෙලා. يعني 88 වෙනකොට පොත්වල ලියවිලා තිබුණා. ඊපස්සේ මම පැවිදුණාට පස්සේ අපි මම ඥානරාම ස්වාමීන් වහන්සේගෙන් පුද්ගලිකව ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් එක ලිච්ඡචෝලහාගේ අත්දැකීමෙන් ජාත සෝතාපන්නයේ කියන එක අහලා අත්දැකලා තියෙනවා. ඒක කවදාකවත් මට සූත්‍ර දෙකේ කිසි තැනක නැහැ. කමෙන්ට් වල කිසි තැනක නැහැ. හම්බෙලක් නැහැ. ඒ නිසා මම කමෙන් කන්නිමාන ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම. ඉතින් අපිට ඕක කියන්න හරි බෑ කියන්න බෑ කියලා. ඒ කියන්නේ සත්‍යකත්ව පරම කියලා කියන්නේ නිවන් දකින්න ඉස්සලා හත් සැරයක් වැඩිම වුණොත් උපදිනවා. ඒක බීජ කොලම් කොල වශයෙන් එක සැරයක් උපදින අය ඉන්නවා. මේ ආත්මෙ නිවන් දකින්න අයත් ඉන්නවා. සත්‍යකච්ච බලන් තමයි අඳුම දුර පහසුකම් තියෙන කියලා. ඉතින් ඒක නා ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකයක. ඊට පස්සේ ක්‍රමයෙන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා වැඩ ඉවර කරනවා කියන එක තමයි සම්ප්‍රදාය කියලා. මනුෂ්‍ය ලෝකෙපදීච්ච කතාවක් මේ ප්‍රශ්නේ හැබැයි මූල ධර්මානුකූලව නගන්න පුළුවන්. කියලා නැහැ කොහෙද වෙන්නේ කියලා. ඒකට අර තප්පිකන් සාරික පොත පරිවර්තනය කරනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒක සම්ප්‍රදාන කුලහාම කෙනෙක්. ඒ සංස් කියනවා මේ බුදුම රටේ මේ සමහර දරුවෝ ඉන්නවා මේ රටේ මස් මාළු කෑම හරියම කොමයි. ඒක ඉතින් කිසිම ගාණක් නැහැ. හැම දෙයකටම වගේ අර කරවල කුඩියක්ක් දාගන්නේ නැහැ හැටියේ මිනිස්සු. ඒ තේලියද මොකද්ද කියලා සතෙක් ඉන්නවා ඒක මරන්න හරි අමාරු. ආන්නේ. ඒකුණන්නේ පණ පිටි. ඒ වෙලාවට දැන් මම හිතන්නේ මේ මාළුව ගන්න ඕන නම් අරගෙන ඔළුවට ගහන බෝතලෙන් ගහලා පුඩු කරලා දෙනවා. උන් හැරෙන්නේ මැලේසියට මරන්න බෑ. ඒ කියන්නේ ගොඩ වුණත් හුඟක් හරි ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ සමහර ළමයි ඉන්නවා මේ ළමයින්ට මොනම ක්‍රමෙන්වත් මේ පණ තියෙන මාළුවෙක් ගන්නවත්, අකින්නවත්, මෙලදී ගන්නවත් බැරිලු සහජාතයෙන්ම බැරි. අම්බරතර දින කඩේට ගිහලා පොරට ගිහලා මාළු වරවන්නේ කියලා. කරන්න බැරිලු. ඊළඟයි ඒවට මේ පැකියෙනවා. ඒ වැඩි කරන්න බැරිලු යා. ඉතින් මට හිතනවා මේ පින්වන්ත දරුවෝ ධාත සෝතාපන්න වෙ කියලා එනවා කියලා. ඉපත්ති මේ නරක වැඩ පරිසරය ඔක්කොම මේ වැඩේ කරනවා. අනිත් ඒ ඒ අපි සාමාන්‍යයෙන් උරුම කියලා කියනවා බොහොම අහනාට බර මේකක් තියෙන්නේ. මොකද ඉපදිච්ච ගමන් කුකුල් පැටවම්මරලක් වැදලා පොල් කූරක පටලවල පස් දෙනා විකුණන්නේ ෂට් එකයි දෙක. මතකද කියලා පෙන්නනවා තාරාකටව ඉපදිච්ච ගමන්ම එහෙම බැඳලා පොල් කුරේ අමුණගෙන ඉන්නේ කරන්න තියෙනවා. ඉතින් යාම මේ ගුරු ජාතක නෝ මට මතක නෑ උන් ලොකු කුමනද. කුකුල නිනේ මොකද නෑ උන් නැති කියලා උන්ගේ පිටරයක් සාමාන්‍යයෙන් මේ අර චොක්ලට් බෝලදී පිටර විතර. ඒවා පහ පහ විතරේ පොලිතින් බෑගේ දාලා තම්බල මාකට් එකේ තියෙනවා බස් යන කට්ටිය අපහපය. මේ මස්මාළු දීලිකේ කිසිම ගානක් එහෙව් පරිසරය වුණත් අප සමහර දරුවෝ ඉන්නවලු පව කරන්න බැහැ. එහෙම වෙනවා. ඒ කියන්නේ තමයි මේක අත්දැකීම් නෑ. රෙකෝඩර් ඩිස්ට්‍රි එකක් නෑ. නමුත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මේ සෝවාන් වෙච්ච කෙනෙකුට ඥාන પરම්පරාවේ නාම රූප පරිච්ඡේද පච්ච පරිකා සම්මස ඥාන කියනවා එන්නේ නැතුළු. එයා කෙලින්ම භාවනාව පටන් ගන්නකොට පටන් ගන්න උදේබ්බේ ඥාන කියනවා. පරක්සෝවන් වෙච්ච එකන ආය දෙවෙනි ඥානයට වැඩ කරනකොට සකදාගාමි එයාට අර මූලික ප්‍රිපරේෂන් කරන්න ඕනේ නැහැ. රහත් වුණාට පස්සේ භංග ඥානෙන් පල්ලයට එන්නේ නැහැ. ඒනෙම භංග විතරමයි. ලෞකික දෙයක් බැලුවොත් ආ මේක මෙහෙම තමයි නමුත් මේක විදිරන්නේ මෙන්න මේ විදියයි කියලා පේනවා. ඉතින් ඒක ඉතින් ඒ තියරිටිකලි එක කිව්වට ඒ පුද්ගලයා ඒක හරියට හරියට මේක රෙකග්නයිස් කරනවා නේද? වෙන කෙනෙකුට කොහොමද රෙකග්නයිස් කරන්න බෑනේ. ඒ නිසා හරි අමාරුයි මේ විශේෂට ගියාම මැනිල්ලක් මෙතන තියෙන්නේ. මේ මැනිල්ල මේ මාතුකාට ගියාම අමාරුයි මොකද මාන්නේ කියන කෙලෙස් නැති කරන්න කරන වැඩක් මෙතන තියෙන්නේ. මොකද ආය මාන්නේ එක දාලා බලන්න ගියාම දුෂ්කරතා පහළ වෙනවා. මොකද ප්‍රශ්නයක් ඇහුවයි කියලා අකුසල සිද්ධ වෙන්නේ නැහැ. Thank you. ඒක ඒක සෝවාන් විලාමයි බුදු නිවර්ස ඥාන කියලා ඉෂුස් දෙකක් නේ. ඒ ඉෂුස් දෙකයි ඥාන කියලා කය කතාවෙත් ඒක ප්‍රඥාත්මේ විතර වුණා නමුත් එයා සුවන් කතාවක් නෑ. සුවන්නේ හැම කෙනාටම පම්බින ඥාන එනවා කියලකුත් නෑ. ඒ නිසා පෙර නිවන දැකීම කියන එක ඒක වෙන පැත්තකින් බලන එක සමතේට සම්බන්ධ කතාවක්. සෝවාන් කියන එක පැහැදිලිම විපස්සනා ඥානයක්. ඒක නිසා ඒක තිබිලා නොකියන පිළිස ඕන තරම් ඉන්න පුළුවන්. මොකද අල්පේච්ඡතාවයට තමයි මේ පැත්තේ තල්ලු කරන්නේ. කියා බලන්න යන්න එපයි කියලා. නමුත් මේ දැන් රෙකෝඩඩ් හිස්ටරි නැති බව විතරයි මම හොයපු ප්‍රමාණය මට දාගන්න හම්බුනේ. එහෙම නිකුත් නෑ මොකද කනිමාර ස්වාමීන් වහන්සේ කියන්නේ වතුරගම නන්දසිංහන්සේ කියනවා මේ අද කාලේ භාවනා පිළිහිලා තියෙන්නේ ලබන කට්ටිය නොකියන නිසායි. කියනවනේ කෙනෙකුට ධෛර්යයක් එනවා ඒකේ. එදා අඤ්ඤ භාව ප්‍රකාශනය කියන එකක් තිබුණා. සෝවන් වෙච්ච ගමන් රාත්‍රී තුනම සර්වඥාන වහන්සේ ගිහිල්ලා ස්තුති කරන කතාවක් තිබුණා. පස් කාලෙන් පස්සේ සර්වඥාන්සේ ඒක කියනවා කිය. මේ මෙහෙම කතා කරන්න පුළුවන් නේ මේක නිසයි කියලා. නමුත් දැන් ඒක නෑ මොකද මේ සම්ප්‍රදාය නිසා ඒක ශාසනයේට මේ නරකට බලපානවා කියලා ඒ ශාසනය මතයක් වුණා. ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේගේ ඒ සංඝාසනයේ මේ ශාතික අදහස් වෙන උත්පත්ති මේ ඉලංග සෝවාන්. එහෙනම් අපිට ඒක මිශ්‍රයක් නැහැ චෙක් කරලා බලන්න ඇත්තද නැද්ද අලු පාට දෙන දින විතරක් ගන්නවා අනිතව පස්සේ විපස්සනා ඥාන ලැබුව කෙනෙක් සෝවාන් නොවි මියගියොත් නැවත මිනිස් භවයක් ලැබෙනට ඒක නැත්තාට මේ ඥාන ඥානයන්ගෙන් කවරනම් උපකාරයක් වෙයිද ස්වාමීන් නැවත මේ ඥානය ලැබිය යුතුද මේ පැහැදිලි කර දෙන්න. මට ඇත්තටම මේ මේ සතිය කියන එක ඉගෙන ගන්න කාලේ ධම්මික හමුදු තමයි මට උදව් කරුවේ ඕස්ට්‍රේලියාවේ ධම්මික කියලා සාවස්තිය ධම්මික කියලා ඉන්න දැන් සිංගප්පූරුවේ මට හමු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ සමත භාවනා කරුවොත් ඒක නැතිවොත් නැකෙනවා. සෝවාන් කරපෙන නම් ඊගාවාත්මන බව ඒ කුසලතාවයක් ඉතුරු වෙනවා. ඒක ඉතිරම වෙන්නේ සෝවාන් වුණොත් තමයි. සෝවන් වුණා නැකෙන් නැති කටකයක් ඉතුරු. නමුත් මේ වඩන සෝවන් ඥාන ඥානවල නිකන් සාරමණ්ඩය ඊගා ඥාන ඊගා ආත්මයටත් යන්න පුළුවන් කියලා. ඒක නිසා මේක one way trip එකක්. මේ විදියට හිත රිෆයින් වුණොත් ඒකට පරිණාමයට ගියොත් ඒ මතකේ මකන්න බෑ. ඒක ඥානපෝටි කවුරුරෝ කියලා තියෙනවා සතිය කියන්නේ බොහොම කුලෑටි චෛතසිකයක්. කවදාකවත් තමන්ගේ තන අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. අපිට කරන්න තියෙන යහට අයිති ආශිවාසිකම් දෙන එක හැබැයි මිනිහාගේ ගතියක් තියෙනවා. කිම්බොත් නම් ආසනේ බහින්නේ නැහැ කියලා. සතියට දැන දුන්න කෙනාට ආය කවදාකවත් මේක නෙවෙයි කියලා ඔප්පු කරන්න බෑ. එයා ඒ තරම්ම ඊට පස්සේ හැම චෛතසිකෙරිස්සම සතියෙම ඉන්නේ. ඒ නිසා ඉතෑගිට කබල්ලා කියලා මුත්තාපන්න නම් කියපු කතාව තමයි සතිය තියෙන්නේ. ඒක හඳුන්ලා දුන්නොත් හඳුනාගත්තොත් ඉරේස් කරන්න බෑ. යම් කිසි මට්ටමක ගෙනියනවද නැද්ද නැති වුණත් ඒක අධ්‍යාපනයේට ඉමුනිටියකට තම ප්‍රකාශ කිරීමේ ශක්තියට බුද්ධ දේශනා තේරුම් ගැනීමේ ශක්තියට අනිවාර්යයෙන්ම පිටක් කරනවා. ඒක මකන්න බෑ. ඒ වගේ ඉච්චිර වෙනසක් කරනවා. ප්‍රශ්නේ පස්සේ කොටස තියෙනවා ඒතනත්තට එම ඥානයන්ගෙන් අනුපකද සෝවාන් වීමට නැවත එම ඥානයන් ලැබිය යුතු කියලා. මේක නම් ෂුවර්. ඒ කියන්නේ මේ ජීවිතේ වුණත් සංකාරෝපේක්ෂ ඥාන දක්වා ගිය කෙනෙක් වුණත් ආයෙත් කලබල දේවල් වලට අර සත්‍ය නැතුව වගේ කාලයක් ගත කරනවා. ආයෙත් පටන් ගන්නකොට සංකල්පක ඥානෙ පටන් ගන්න බෑ. ආයෙ විද්‍යාවෙන් පටන් ගන්න. ඉඳලා බිග්ිනර්ස් මම හැබැයි ඉක්මනට අතෙන්ද යන්න පුළුවන්. ඒ අර කලේ පාරක් වැටලා තිබිලා කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබුණාට ඒ පාර ආයෙ සුද්ධ කරන්න ලේසි අනිත් කලේ සුද්ධ කරන්න වැඩි. ඒ වගේ එකක් තියෙනවා. ඒ නිසා මේ මේක එකම දේ ලක්ෂ කෝටි වාරයක් කිරීමෙන් සාහිතික වෙන දෙයක් නිසා වරක් ගියක ආය යන්න වෙන්නේ නැහැ කියන එක. නිසා ඊගාවාත්මෙදිත් පෙළඹෙවි ඉක්මනට ඒක ලබා ගන්නදී නමුත් ඒක නිකන් එන්ඩෝමන්ට් එකක් විදිහට මේක දැන් ජීන් එකට ගිහිල්ලා තියෙනවා වගේ ක්වොන්ටිෆයි කරන්න පුළුවන් තත්ත්වයක්. මට අර පැහැදිලි සතර සතිපට්ඨානෙ වැඩිම හා පංච උපාදානස්කන්ධ පිළිබඳ දැනීම අතර සම්බන්ධතාවයක් සම්බන්ධ අතර සම්බන්ධය භාවනා වැඩිමින්දී සිදුවන ආකාරය පැහැදිලි කර දෙන්න. උසස් පෙළ පන්ති වල ප්‍රශ්න වගේ. ප්‍රශ්න අතර භාවනා පාදස්කන්ධ සම්බන්ධය පැහැදිලි කර දෙන්න. සතර සතිපට්ඨානෙ වැඩිම හා පංච උපාදාන මොකද සතර සතිපට්ඨාන කියන්නේ කායන වසන වේදනා වසන චිත්තාන වසන ධම්මන වසන එතන පංච පාදාන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඉතින් ඒ නිසා කායानुපස්සනා සහ රූප කියන කොටස සමාන්තර ගතියක් තියෙනවා. ඊට පස්සේ වේදනානුපස්සන වේදනා ස්කන්ධයත් එක්ක සම්බන්ධකමක් තියෙනවා. ඊගාවට සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය. හැබැයි මෙතනදී වේදනා සහ සංඥා කියන දෙකම වේදනා උපසනාවට චිත්ත සංස්කාර පෙන්වන්නේ වේදනා සංඥා දෙක වශයෙන්. ඒ නිසා වේදනා සහ සංඥා කියන දෙකම සෑහෙන දුරට රැකල් වෙනවා වේදනා වශයෙන්. ඊට පස්සේ චිත්තානුපසනාවට යනකොට සංස්කාර විඥාන කියන කොටස අහු වෙනවා. ඉතින් එහාට ගිය පැත්තක් තියෙනවා මේ ඒ කියන තුනට අහු වෙති නැති ලෝකේ තියෙන සෑම දෙම ධමනපසරට අහු වෙනවා. නිසා පංච උපාදානස්කන්ධයන් පළවෙනි සතිපට්ඨාන තුනෙන්ම බොහෝ විට සම්පූර්ණයි. ඒ මතින් ඇති වෙන කොම්ප්‍රිහෙන්සිව් නොලෙජ් එක. එහෙනම් ඕවරෝල් එකක් තමයි ධම්මානුපස්සනාදී සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ යම් විදිහක පැරලිසම් එකක් දැක් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට පිවිසෙන්නේ කෙසේද? චිත්තානුපස්සනාවන සංඛාර චෛතසික ධර්මයන් පැවැත්ම සෙවීමද යාරකම තමයි මේ කියන්නේ වේදනානුපස්සනාවේදී සංඥා චේතනා දෙක කියන චෛසික දෙක විශේෂ වශයෙන් විශේෂණය කෙරුවට පස්සේ ඒ පුද්ගලයා නාම ධර්ම විශේෂ කුරුද්දක් ලබනවා. මොකදක් මතයලා වේදනාවේ නාම ධර්මේ සංඥාකේ නාම ධර්මේ ඊට පස්සේ එහාට යනකොට මේ හිත හිතවිලි හිත අනාගත සැලසුම් ෆැන්ටසයිසින් ඩේඩ්‍රීමින් වගේ කියන දේවල් නිකන් මේ එක එක කාල්පනික තත්ත්වයන් ඇති බලාකුළු හැදිලා ආවෙනවා වගේ අහසේ තත්ත්වයක් නෙවෙයි ඒක කාල්පනික තත්ත්වයක් කියලා ඒ මූඩ් එක හැටියට මේ බලාකුළු පාවෙනවා නමුත් අහසට ඒකේ බලපෑමක් නැහැ අහස කෙලෙසෙන්නේ නැහැ කොච්චර බලාකුළු තිබුණත් කොච්චර පිරිසුදුනත් අහස අහසමයි බලාකුළු දිනීට යටින් බව මත මේ චිත්තාන වසනාව කියලා කියන්නේ ඒ අපේ මූඩ් එක නැත්නම් අපිට කියන හැඟුම් ඉතින් මේක භාවනා නොකරපු එකනේ අල්ලන්න පුළුවන් ප්‍රමාණ කරන්න පුළුවන් සබ්ස්ටැන්ෂලි ගන්නවා. නමුත් එහෙම ගන්න දෙයක් මේකේ නැහැ. ඒ වෙලාවට මේ එන මූඩ් එක විතරයි කියලා චිත්තානුපසනාවේ දැනගන්න පුළුවන්. මේ ඒක නිසා මේ සංඥා පිළිබඳව වේදනාව ඉක්ම වේදනාව කියන කෙනාගේ සාමාන්‍ය ටිකක් කොන්ක්‍රීට් ගතියක් තියෙනවා. සුඛ වේදනා දුක් වේදනා දුක් වේදනා සංඥාව කිව්වට පස්සේ ඊට වැඩිය පළල් විශේෂයකට යනවා අපේ අවධානය. ඒක බොහොම කිට්ටුයි මේ චිත්තානුපස්සනට හැරෙන හැටි. මේක පිළිබඳව ඇත්තටම සෑහෙන දුරට මූලධර්මයට බරයි. ඔය අනාලේ හඳු ලියපු සත්‍යපත්තහන පොතේ විස්තර කරලා තියෙනවා පැරලිසම් වලට කියන. කොහොමද මේ කායන පස්සන රූප බවටපත් වෙන්නේ? වේදනාන පස්සන වේදනාස්කන්ධේ බවටපත් වෙන්නේ. ඒකවල සංඥාස්කන්ධය ඒකම කැලලක් අහන කතින් තිබුණාට ඒක ඇත්තම චිත්තානුපස්සනාවයි දෙක සම්බන්ධීකරණය කරන්නේ. ඊට පස්සේ හිත මේ රූප ධර්ම කියන විශේෂ සම්පූර්ණයෙන්ම අමතක කරලා නාම ධර්ම වලට යනවා. නාම ධර්ම කියලා චිත්තානුපස්සනාවේදී ඒ කොටස සම්පූර්ණ විවර කරලා බහිද්දා ඒ චිත්තානුපස්සනට අහු වෙන්නේ නැති ඉතුරු කොටස් ටික තමයි ධම්මානුපස්සනාදී කියන්නේ. ඒ නිසා මේ හරි අමාරුයි කියන්නේ මේ කොතනින්ද වේදනාපස්සනාව ඉවර කරලා චිත්තානුපස්සනාවට යන්නේ. ඒ හරිය නිකන් මේ එකම දේක ක්වොලිටි එක වෙනස් වීමක් විතරක ක්වොන්ටිටේටිව් වෙනසක් ඉතින් දකින්න ඒක ඇන්නේ අපි ලොකු සාංශ උත්සාහ කළා තිබුණා වේදනාන පස්සනාවේ කඩයින වේදනා විජය කියන නම හිතවිලි හිත පිට යෑම නැත්නම් දේටි ෆැන්ටසයිසින් කියන එක විතක්ක විජය කියන නමේ හඳුන්වලා තියෙනවා විතර්ක ජයගන්න ඒ කියන්නේ ඉතිවිලි ජයගැනීම. ඒ දෙක වේදනානුපස්සනාවේ ජයග්‍රහණය සහ චිත්තානුපස්සනාවේ ජයග්‍රහණ වශයෙන් පෙන්වුවාට එච්චරම ලස්සන මායිමක් බවුන්ඩරි එක කඩීමක් වෙන්න තමයි. ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී සතිය වැඩිම කළ හැකි ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරනවා. සමත විපස්සනා යුගනත් භාවනා කරන ආකාරයේ පිටින් විස්තර කරනවා. සමතේ වඩන කෙනෙක් විපස්සනාවට විචිතේ කුමන දැන කියන්නේ තන්නේ කර තියරි ප්‍රශ්න. කිශෝක්තියට අහන ප්‍රශ්න. චෝදනාව කරනවා. මොකද මේ ප්‍රශ්න ප්‍රායෝගික නැති බව කියනකොටම තේරෙනවා. එදිනදා ජීවිතයේ සතිය වැඩි වීම කල හැකි ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරා. මේ ප්‍රශ්න පත්‍රයකට හම් වෙන ප්‍රශ්න ටිකක් විතරයි තියෙන්නේ මේ මේ නිකන් හම් වෙනවට දෙමළ පත්‍රය කියවන්නේ. නිකන් හම් වෙන දෙමළ පත්‍රය හරි කියවනවා. ඒ වගේ ප්‍රශ්න දෙවුවා. ඒක ඩිස්කරේජ් කරන්නේ. තමයි දෙමළ පත්‍රයේ කියන්නේ නිකන් හැම වෙලාවට ඔෆිස් වල නිකන් දෙමළ පත්‍රයක් කියන්නේ නිකන් දෙන්නේ. ඒ වගේ. ඒ නිසා මෙවට එලවන්න යන්න බෑ. මොකද මේක විශාල විෂයක් නේ සාමාන්‍ය බුද්ධිතාවය. අපි මේවට සෑහෙන නිදර්ශන දීලා තියෙනවා. සක්මණෙන් ගන්න පරියන්කෙන් ගන්න සතිය කොහොමද ඉදිරියට කරන්නේ? ඒ නිසා මම සභාවෙන් අහනවා කවුද කැමති මේ ප්‍රශ්න දීපු කවුද කැමති උත්තර දෙන්න? ඉදින්දා ජීවිතයේ සතිය වැඩිම කළා කිය ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරනවා. අන්න. ඒක තමයි මට උනත් Thank you. නමුත් මේ සතිය කියන වචනේ අර්ථය දන්නේ නැති කෙනෙකුට ඕක දිරවන්න බෑ. සතියෙන් කරනවා කියන එක දන්නේ නැහැ. මෙතනින් කටිය දන්න වෙන්න පුළුවන්. නමුත් එතකොට ඔබ්ජෙක්ෂන් එකක් දාන්න පුළුවන්. මොකද්ද ඔබතුමා සතිය කියන අදහස් කරන්නේ? අවුලකට තාක්ෂණික එළිය වැටෙනවා. එතකොට අහන්න පුළුවන් මම කියන්නේ මම අහන ප්‍රශ්නය තමයි සත්‍ය යුක්තව කරන බව හා සත්‍ය සත්‍ය යුක්තව වැඩක් කරනකොට සත්‍ය නොයුක්තව කරනකොට තමයි දැකෙන අත්දැකීම වෙනස මොකක්ද? එකක් තමයි සතිය නැත්නම් කෙරුවේ නැත්නම් මතකේ කලවමේ තියෙන්නේ. සතියෙන් කෙරුවා නම් ප්‍රිසිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ කරන වැඩේ බුද්ධ විදිනවා. ඒක පිළිබඳව රසයේ තේරෙනවා හොඳටම. ඒ කියන්නේ ඒක විදිහට කියනවා නම් අපි මුළු හදින්ම කරනවා. අනිත් සියල්ල අමතක කරලා මුළු හදින්ම මේක කරනවා. අපි ඒ වුණාට අනිත් ඔක්කොම සත්‍ය ගැන අහලා නැති සත්‍ය නැති හිතන්නේ ඒගොල්ලෝ ජීවත් වෙනවා. working memory in capacity increment. ඒ නිසා සතියවා දවස් තමයි ඔය කියන්නේ මුළු හදින්ම අපි කරනවා. ඒ වෙලාවේදී ඒ වෙලාවේ මේක මොන වේදනාවක් නම් මොකුත් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මීයකට බලයෙන් පනින වෙලාවේදී මේ ඒ කටයුතු කරන දිහා බලන්න හිතුවා. උදේ තියෙන සතිය සම්මා සතියද මොකද්ද මම දන්නේ නැහැ. නමුත් ඒකට එළවෙන හැටි පොඩ්ඩක් බලන්න. ඒ වෙලාවේදී උට මොනවත් වෙන ලෝකයක් මතකයි. ඌ ඒ ඉරියව්ව පැය ගණන් ඉඳී. ඉතර පටල ඉරියව්වක නෙවෙයි ඉන්නේ. ඉන්නේ ඔන්නිය මාගෙත් සෙට්. ඒ අතරමැද උඩ සිද්ධ වෙනවා ඒ ඉරියව්වෙම ශබ්ද නොකර අර තාම සංවේදී මියක් කිතුනා. ඒ කිට්ටු කරන වෙලාවේදී ඌ ගන්න හැම ඇක්ෂන් එකක්ම තන්නේ කර වග වෙන්න ඕනේ නැත්නම් ගොදුරුමයි මිස. ඉතින් එතකොට මේ තියෙන ඇටෙන්ෂන් එක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ඇට්‍රැක්ෂන් එකක්. සතිය වැඩක් කරනවා. කවනි දර්ශනය තමයි බොඩින් මහත්තයා දුන්නේ මේ. කොහොමද සතිය නෝගේ දැනගන්න කියන අම්මා සතියක් නිවනක් නෙවෙයි. කියන්නේ බැංක් එකක ඉන්න කවුන්ටර් එකේ ඉන්න ලේඩි කෙනෙක් ලක්ෂයක් රුපියල් ගණන් කරන වෙලාවේ කල්පනා කරනවා. එයා ඒකට ඉස්ති තියාගත්තා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා යාගේ කවුන්ටින් යනවා හිතේ කිසි කෙනෙක් කතා කරන්න කවුද වෙලාව බලන්න බඩගිනි මොකක්වත් බය බැලුවොත් එහෙම අර කවුන්ටින් එක අතර බස්වලකින් කලවනවා ඒ නිසා කියනවා කැෂුවල් විසිට ගන්න බෑ කියලා කියනවා කවුන්ටර් එක ඒක ඒ යම් ප්‍රොෆෙෂන් එකත් එක්ක දුන්නේ කර බාධායි මේ වෙලාවේදී එයා ඉන්නේ කම්පියුටරයක් වගේ විශේෂයෙන්ම ගණන් කරේ මම හරි දෙන්නේ ඊගාව එක්කන බලන්න ඒකට ඒ ගණන් කරන වෙලාවේදී තේරෙනවා no two things ඒකට ෆික්ස් වෙලා තියෙනවා අනේ හිතන්නේ අර පිකාසෝ ඒ චිත්‍රය ඇඳලා ඒ සත්‍යයෙන් යුක්ත මේක බලන්න පිටිපස්සෙන් පිටිපස්සට යනකොට අට්ටාලේ නැති බව මිනිහට මතක නැති වෙනවා එන්නේ අට්ටාලේ හතනවා ගෝලයට සතිය නෑ උදන ගත්තා මේක බල බල සාතියෝන පිටිපස්සට තිබ්බොත් සර් මේක පණින්න දෙපයි කියපුවට මිනිහා ගන්න පෑගොඩ ඇයිනේ ඒකේ ඉම්බයි කියලා අරකට තින්ද බාරක් ගැහුවට පස්සේ යක්කෝතෝ කෑවනේ මගේ කියලා ඉස්සරහට නදන්නේ. කයිකුඩු ගුරාබේක. එතනදි පේනවා චිත්‍රයක් නිර්මාණය කරන චිත්‍ර ශිල්පියා සංගීත නිර්මාණ සංගීත ශිල්පියා බැහැගත්තේ නැත්නම් ඒකේ ජීවත් වෙන්නේ නැත්නම් ඒක කිසි ඊස්තරික් වැලියුවක් නැහැ. ඒක නිකන් ඉලක්කමක් ගාණක් වගේ එකක්. මැතමැටික්ස් විතරයි ඉතුරු වෙන්නේ. ඒකට බැහැගත්තට පස්සේ ඒ මනුස්සයා මේ කලාවයි අතර වෙනසක් නැහැ. එයා ඒකෙම කොටසක්. ඉතින් අපි මෙහෙම අපිට කරන්න වෙන්නේ නැහැ. සතිය නිසා සතිය කරනකොට නිතර අත්දකින්න දේ තමයි වැඩ පමාවෙන්නේ. හිමීට කරන්න බැහැ. වැඩ නිකාම ස්ලෝ ඩවුන්. පමා වෙනවට වැඩිය ස්ලෝ ඩවුන්. ඒක රිද්ම් එකට ඉඩ දෙනවා අපි. ඒක ෆ්ලූට් එකක් අරහා ගානකට ගුලන් වදිනකොට ඒක සංගීත රාව පිට වෙනවා. ෆ්ලූට් එක නිකන් ඒකට ඉඩ දෙන එක විතරයි කරන්නේ. අපි නිකන් ෆ්ලූට් එකක් බාටපත් වෙනවා. ස්වභාවය මේක තුලින් ගලලා එළියට එන්න ඕන රිදම්. ලස්සන සංගීතය. ඒක සතියින් ඒක විදිහට දෙනවා. ඔය දැන් මෙතෙන්දි මේ කියලා තින්නේ පටන් ගන්න කෙනෙකුට අඳුරලා දීමක් වශයෙන් කරනකොට slow down වෙන්න ටිකක් කමක් නැහැ. ඒ නැත්නම් ඒක කරන්න කියලා කියනවා. නැවතිල්ල කරන්න කියලා. ඒක තමයි සතිය හොඳට මුළු හදින්ම කරන්න පුළුවන් තත්ත්වේ. ඒක සමථ විපස්සනා යුගනද්ද සහිතව කරන ආකාරයේ දෙතිය විස්තර කරනවා. ඔබ කැමති අතොසයි. මේ සමථයයි විපස්සනාවයි දෙක සමබර කරගන්න. යුගනද්ද කරගෙන කරන භාවනාව කොහොමද හඳුන්වා දෙන්න පුළුවන්. කෙනෙක්වත් අතොසක් කොහොමද? අනබලයි සෝ ආනාපාන කරනකොට ඇත්තටම මේ ප්‍රශ්නෙට මුහුණ නොදීම ප්‍රශ්නයක් වශයෙන් මෙන්න තුම කරගෙන යන්න පුළුවන්. නමුත් බුද්ධ ආනෝසිතේ වදිනවා. කුම්භි නැකේ භාවනා කරනවා වගේ ඒ දෙකම කරන වෙලාවට පවා බුද්ධාංග ධර්ම හතර කතා කරන වෙලාවේදී මේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා බුද්ධාංග වල තියෙන පාවිච්චිය යම් වෙලාවක හිත කුසීත භාවයටපත් වෙලා ඒ කියන්නේ සමති සමාධියක් තියෙනවා ලෙඩ. එතකොට ධම්මවිචේ සම්පෝඥංගේ විද්‍ය සම්පෝඥංගේ ප්‍රීති සම්පෝඥංගේ වඩන. බලලා අරක එනර්ජයිස් කරගන්න. සමානලට ඕනෑම වැඩි ඉන්තුසියාස්ටික් හිත ඇවිසිලා මොන විදිහකට tempත් වෙන්නේ. එතකොට තව තවත් වීර්ය කරන්න පටන් අරගත්තොත් ඇවිසිලා. ඒ වෙලාවට සමාධි පස්සක්දී උපේක්ෂා සම්බොජ්ජක වදන්නේ කියනවා. අන්නේ විදිහට Tamange මේ වර්තමාන தත්ත්වය මොකක්ද කියලා දැනගත්තට පස්සේ ඒක සඳහා පිළියම් කිරීම සඳහා සමතෝපක්‍රමයක් වෙන්න පුළුවන් විපස්සනා උපක්‍රම වෙන කොයි ක්‍රමයකින් හෝ. ඊපස්සේ විසඳාගෙන කටයුතු කරන්න දන්නේ නැතුව මම විපස්සනා විතරමයි කරන්න කියලා කිව්වොත් අපරාධය අර නියම ප්‍රතිකර්මී නොකරෙන්නේ ඉඳ තියෙනවා මතියක් නිසා. මම මම විපස්සනා විතරයි කරන්නේ. එහෙම එකක් නෙවෙයි. එන්නේ කෙලෙස් නැති කරනවා. වෙනවා විපස්සනා. ඉතින් අන්නේ වෙලාවට ඒ අඳුනගෙන දැනටමට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා. ඒ තියෙන මොනම හරි උපකරණකින් පොඩම ගාගෙන යන ක්‍රමය අතින් සෑහෙන දුරලයි. ගෝධනේ කල් දුරලයි. මොකද මේ රෝගේ අඳුනගන්න උත්සාහ කරන්නේ. මොකද්ද මේ තියෙන කියන අඳුන ගැනීම මේ ඉක්මන් වෙනවා. ප්‍රතිකර්ම හදලා ගන්න. ඉතින් සම්බන්ධව විශ්වාසන උගනන්ද කරන එක නම් දැන් බියලා තියෙන භාවනාවක් ඉගෙන ගන්න බෑ එපා වෙන කම්මැලි වෙන කතිය නෑ හොඳට දැනගන්න ඒක කුටි ප්‍රත්‍යක්ෂේ ඉතින් එහෙම මේ වෙලාවේ පරියන්කට යන කිසි වැඩක් නැත්තේ නෑ එක්ක සම්මත එහෙම නැත්නම් ගියක් සකස් කරන්න තියෙනවා මොනවාරි පොඩි වැඩකට හිත දාලා ගැලපෙන විදිහට හිත අද වයිස් අද ඩිරෙක්ට් දාන්න දාන්න ගන්නවා ඒක තුමාවක් අසින් කියනවා මේ භික්ෂු ජීවිතේ කරගෙන යනකොට සමානකට අර නිබ්බිදා වගේ දෙයක් ආවට පස්සේ මේ භාවනාවට අනුව හිත දාන්න බෑ. ඒකෙම ඉන්ස්පිරේෂන් එකක් ගන්න බෑ. මොටිවේෂන් එකක් විතරයි. ඒකකට කරන්න කියන්නේ ඒකකට තමයි තේක පටන් අරගන්න තනියම හදාගන්න. කුටි ඉන්නේ. ඒකකට උපමාවක් අරගෙන තමයි යන ගමන් මල්ල අතට අරගෙන. ගමන් මල්ලේ කියන්නේ දැලි පිහි එළියට අරගෙන මේක මගේ දැලි පිහි කියලා වැටගෙන කියන්නේ. මේක මගේ ප්‍රධාන කඩේ කියලා වැටගෙන කියන්නේ. මේක මගේ තෙලුගු ලාව කියලා වැටකින් කියන්නේ. එක එක එක කියන්නේ මල් අනිත් පැත්ත හරවන ගහන ආයතන දැලිතිය කියලා තැම්පත් කරනවා. එන අද ඩිරෙක්ටර් දාන මොන කරේක. මේකේ වෙනකොට ලොකු සාමිඥාන්ත කාම ලොකු සාමිඥාන්ත කියන්නේ ඉතින් මලට එපාන උපදේශානත් එපාන්නේ කියනවා. ඒ භාවනා එහෙම තිබිච්ච මේ භාවනා ඇතුළත උ විදුලිතුම කොහොම තනකොල්ල දාස්තන මල් පාත්‍ය කරනවා. ඒක හරි දෙයක් කරා. ඒකට අර මගුල් කරනවා වැඩ කරන්න දීලා ඩයලොගටත් එන්නේ. ඒ වගේ දෙයක් තමයි. දැන් මම ඉතින් ලොකු සංසි කියපු නිසා ඒ මනුස්සයා කියලා ඒක කරලා ධාර්ය දෙන්නට පස්සේ අර මේ මේ හිරියට තිහිත නැගිටලා එන ගැටයක් තියෙනවා. අන්න ඒ විදිහට මේ අවස්ථානෝචිතව ඒ කටයුතු කරන්න දන්නේ නැති වුණොත් අපි මතයක හිර වෙනවා. අවදාහ කෙලෙසේ කැඩෙන්නේ. ඒකට සමතෝපක්‍රම විපස්සනා උපක්‍රම කියන දෙකම මේ එක ටිකක් උතුම් කියලා. එහෙම එකක් නෙවෙයි. යුටිලිටි වැලියු බා. අන කිරීමේදී appropriate technology කියලා එකක් තියෙනවා. appropriate technology appropriate technology තමයි අපිට කරන්නේ. ඒක බෑ මේ complete මේ mechanize කරලා කියන විපස්සනා යන්න බෑ. දැනට ගැලපෙන නුවණ, දැන සිනුවන, වස්තාවසික ප්‍රඥාව ඒක. and feeling ඒ නිසා අර සිද්දුරු බයිසිකල් එක බදපු කතාව තමයි මට කියන්න වෙන්නේ. මේ මිනිස්සේ බයිසිකල් එකක් ගත්තා. උන්ටම වයසට ගිහිල්ලා. බයිසිකල් බැලලා ඇත්තටම අදින්න ගන්නෑ. කොල්ලෝ නම් උගේ දැල්ල ගන්නකොට කොහොමද අදිනවනේ මේ මිනිස්සයා කරන්නේ ඉතින් බයිසිකල් බිම දාලා හොර ගන්නත් බෑ. ඒ කල්වට මිනිස්සු කුලියට අරගෙන කොහොම බල්ලා ගන්නේ. මම නැගලා ඉතින් පදින්න. ඉතින් මිනිස්සගේ වැඩේම ඕකම. ඒ වෙලාවෙ මිනිහලා ගන්න බයිසිකල් බැලන්ස් කරන්න බෑ. ඉතින් ඉන්න රස්තාවට යනකොටත් ඇසිලේ කවුරු හරි යාළුවෙක් ඉන්නකන් නැගලා යනවා නැත්නම් අරගෙන යනවා. එයාට පදින්න ඕනේ නෝඩ ගෑනට බබෙක් හම් වෙන්න කිට්ටු වෙලා. මනුස්සර කතා කරගෙන විජහට ගිහිල්ලා දැන් විජිතුදා ගිහිල්ලා තියන්නේ දිනුවම මරලා. මේක මේක කල්පනා නැතුව බයිසිකල් එක ගත්තා. අරගෙන ඉල දැන් බයිසිකල් අල්ලගෙන දුවනවලු පාරේ. ගමේ පාරේ මිනිස්සු කැවැත්තනම සිරිදොසය කොහෙද? අදිසි මචං කියන්නේ වෙලා නැහැ ඉක්මනට යන්න ඕනේ. මොකද ඔබට කිව්වනේ හදිස්සිය කියලා. කරන හිතන හදිසියට යන හිතන මොකද හදිසියට ඉන්නේ පාර බැලන ඇවිල්ලා ඕනේ මොකද ඉන්නේ දෙකද ඒ මිනිස්සුගේ බයිසිකල් නැගලා බලන්න කොහොමද ඔබට තේරෙන්නේ මේක නැගිට ගියා වෙලා එනවා කියලා තල්ලු කරගෙන දුවනවා මේ සතිය පිටින වෙලාවේ අපිත් ඔය සිරිදෝස් කියලා කරා වැඩිත් වෙන්න ඕනේ සතිය අතහැරලත් බෑ. සතියත් අරගෙන දුවන එක තමයි කරන්නේ. ඒ වගේ මුලදි කරන වෙලාවදී එකට වෙලාවක් ගන්න වෙනවා. ගත්තට පස්සේ පුරුදු වුණාට පස්සේ ඒක ඉබේම සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවදී අර වගේ බපිකම් වෙන්නේ නුගිය. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් ඉතින් ඇඩ්ජස්ට් කරලා ගන්න වෙනවා. හොඳයි අපි නැවත ඉන්නේ මේ සමථ විපස්සනා යුගනන්ද භාවනාවේ මේක ඇත්තටම දන්නවනම් යුගනන්ද කිරීමේ ඒකට කියන්න තියෙන ස්ථානෝචිත ප්‍රඥාව භාවනා ජීවිතය කියලා කියන බුදු විනෝදාංශයක් විතරයි. අනුපදේ ගැඹුවා වගේ නැත්නම් ටාස්ක් ෆෝස් එකක් වගේ මේ දවස්වල වැඩි කර කරනවා කියන ටෙන්ෂන් එකක් ගන්න ඕන කමක් නැහැ. ඒක බුදුජානකසේ හොඳ ලස්සන කියනවා මේ දින ගොඩක් නෙවෙනකොට ඔකට ගොම වැරටි තෙත ගුණ ගයි අනම්මනම් දැම්මොත් ඕක නිවන්න බෑ. මේ පත්තු කරන්න බෑ. ඒකට වීඩියෝ උනක් දාන්න. ඉතුරු දාන. බින්න නිවන් ඕනේ නම් ඇටට කොම දාන. වහක. එච්චරයි ඒ වගේ Tamanට මේ තියෙන එකට මේ ඉම්පෝට් කරන වෙනම උත්තර තියෙනවා වෙනම ෆෝමියලාස් නැහැ. කොමන් සෙන්ස් වලින්මයි ගන්න තියෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ වෙච්ච එක මේ අස්වාභාවික දෙයක්. වෙලා තියෙන ස්වභාවික දෙයක්. ඔක මිනිස්සුන් වෙනවා භාවනා කරත් වෙනවා. මේ මොකද උනේ කියලා හොඳට බැලුවොත් උත්තරේ හොයාගන්න පුළුවන්. අපිට ඒකට තමයි අපි ඒක නිසා අර high class expert කෙනෙක් හම්බෙලා අහන්න බලාපොරොත්තු වෙනවා මේකට මොකද කරන්නේ. ඉතින් expert දන්නේ නැහැ මේ මනුස්සයා දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ. හේතුව දන්නේ. හේතු expert අල්ලන්න බෑ. මෙයා කියන්නේ ඕනේ ඒක කියනවා නම් ඒක දැක්කම උත්තර වලට expert කෙනෙක් ඕනේ. ඉතින් මේ සමතුලිතකසන දෙක අතර සමබර භාවය දැක ගන්න සෑහෙන ට්‍රයිල් ඇන් එරර් මෙතෙන් දෙකෙන් තමයි ඉස්සරහට යන්නේ. යන්න යන්න තමන් කිසි කෙනෙකුට බැඳෙන්නේ නැති ස්වාධීන ගතියකට එනවා. ඒ කියන්නේ මේ පැමිණෙන්නේ නොවිය යුක්තක් වශයෙන් අස්වාදයෙන් වශයෙන් දුකම තමයි. ඒ දුක අයින් කරලා දුක සත්‍ය අවබෝධ කරන්න බෑ. ඔය කියන එක දුක වශයෙන් දැක්කම. තාටි කරන්නේ බලාපොරොත්තුකින් දෙනවා. මම මං ගැනීම අලුතක් සිදුවක් කරගෙන හිටියනවා. තක්සීරු අඩු වෙන වෙලාවල් එනවා. ඒ ස්වභාවිකයි කියලා. ඒ දෙක තේරුම් අරගැනීමේ ශක්තිය නිසා තමන් ළඟ තිබුණත් ඒ ටෙක්නික්ස් පාවිච්චි කරන්න බෑ ඩයග්නොසිස් එක හරියට. ඒකනද භාවනාදී මේ දෙකම මේ එක සමාන විදිහට පාවිච්චි කරන්න බෑ. ඇතුළත් ගමන හරි වෙහෙසයි. වාහනේ ඇලයින්මන්ට් පැත්තකට අදිද්දී ස්ටියරින් වීල් එකෙන් කප කප අරගෙන යනවා. එතකොට ව්‍යාරන්ටය හරි සෞතු හදිසි ගමනක් නම් අපිට කරන්න වෙනවා. එහෙම නැත්නම් අතර කරලා වීල් ඇලයින්මන්ට් එකක් එතකොට ස්ථිති මිලක් සමිතිය වටන කෙනෙකුට විපස්සනාට පිවිසිය යුත්තේ කුමන තැනකින්ද මේක තමයි මම කිව්වේ සාමාන්‍යයෙන් විසුද්ධි මාර්ග අටුවාව විස්තර කරන්නේ විසුද්ධි මාර්ග කතාවේදී මේ සෞපචාර අට සමාපatti කියනවාගේ උපචාර සමාධි මට්ටමේදී හෝ අරුපවචර අටවෙනි සමාධියේ ඕනම තැනකදී ඒ කියන සමාධි මට්ටමේ යා සුදුස්සෙක් වෙනවා විපස්සනා කරන්න. සුද්ධ විපස්සනා වල කියන්නේ උපචාර මට්ටමින් කරන්නේ. සාමාන්‍ය සමත ගුරුවරු කියලා කියන්නේ චතුත් අධ්‍යාන මට්ටමේ. නමුත් අනුතර ධම්ම විපස්සනා වගේ වැඩි පෙන්නනවා අරූප ධ්‍යාන, විඥාන ඡායතන, ආකාසාන ඡායතන, අකින්චන් ඡායතන කියන තැන්වලදී ත්‍රිපස්සනට හරවනවා. ඇත්තටම සමතයේ එනවා සමාධියේ ගුණයක් තමයි විපස්සනාට හරවන්නට අවශ්‍යයි. මොකද සමාහිතෝ වික්කමේ යථා භූතං ඥානාති පස්සති කියන ස්ටොක් ෆ්‍රේස් එකක් තියෙනවා. සහිත සමාහිත වුණාට පස්සේ තමයි ඇති හැටි දකින්නේ. විපස්සනා කරන්න පුළුවන්. ඒකට මේ සමාහිත කියලා කියන්නේ සම්මතය කියලා කියන්නේ කොච්චරද මට්ටම කියන එක තමයි ප්‍රශ්නේ. අඩුම මට්ටම දෙන්නේ උපචාර සමාධිය access concentration කියන්නේ. උපරිමයේ බඳවන්නේ අටවෙනි සංවේදී. අරුපවචර ධ්‍යාන අටවෙනි. ඒ ඕන දැනගෙන කරවන්න පුළුවන් තියරිටිකලි එහෙමයි කියන්නේ. නකුල මාතා නකුල පිතා දෙතුල අවසන් කාලී භ්‍රමචර්ය ජීවිතය කතර වාසයද මේ ජීවිතය ගත කරන දෙපළකට ඒ එකිනෙකාගේ දුක සතුට බලමින් බණ භාවනාවල යෙදෙමින් භ්‍රමචර්ය ජීවිතය ගත කළ හැකිදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා එහෙනම් මෙතන තියෙන්නේ මේ කොයි එකහද රිවිව් කියලා අල්ලින්නත් ලොකෝ ලොකෝ ලොකෝ සොයාගෙන. ඒ කොහොම නමුත් මෙතන මේ Brahmacharya කියන එකෙන් අදහස් කරන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එක් වෙලා කළ යුතු මෛතුන සේවනය ජල කිචෙන් හමාල කළ යුත්තක්. ඒක තමයි කියලා කියන්නේ Brahmacharya කියන්නේ. ඒ කියන්නේ කාම ක්‍රියාවක්. ඉස්ත්‍යක් ඉස්ත්‍යක් වශයෙන් පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් Tamange වලිංගික ආස්වාද විඳීම භ්‍රමචර්යයේ බාධාවක් නෙවෙයි. භ්‍රමචර්යයේ බාධාවක් කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ යුතු මේ ගිහි ලාමක ධර්මයක් කියලා තමයි සරුවතෙන් නක්. ගිහි කිසිම හමාර කර යුතු ලාමක ධර්ම. ඒ නිසා විවාහ වුණාට පස්සේ උනත් ඒ තැන ගිවිස ගන්නවනම් අපි ලිංගික සම්බන්ධ වෙන්නේ නැතුව අපි සහෝදර සහෝදර වගේම කියලා ඒ භ්‍රමචර්යයට බාධාවක් නැහැ. ඉන්නේ හාට ඒ දෙන්නා මේ සතුටුත් එදාගත්තට දැන් ආම්දෝගෙන් කොයි ගියේ කොයි සම්යන දේවල් ගිය බලෝලිය ඒක භ්‍රමචරියට බාධාවක්. ඒ නිසා භ්‍රමචරිය කියලා කියන්නේ මේ මෛතුන සේවනයයි. ඒකත් මේ සෝධින ආස්වාදයක් නෙවෙයි. ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ඔය මිතුන කියන ළඟේ තියෙන ස්ත්‍රියක් පුරුෂයෙක් ළඟේ ඒක තමයි මෛතුන සේවනය. කියන්නේ මෛතුන සේවනය තමයි අබ්‍රහ්මචර්යය කියන්නේ. මෛතුන සේවනයෙන් දැක දැක දන දන වැලකී සිටීම බ්‍රහ්මචර්යය වඩපත්. මොකද බ්‍රහ්මයා කියලා කියන්නේ දෙවන්නේක් නැති කෙනෙක්. බ්‍රහ්ම ලෝකේ කාන්තාව නැහැ. නමුත් බ්‍රහ්මයාගේ අමුව කියලා කියනවා පත්තිනි දෙවියෝ. එමෙත කාලෙදී පස්සේ කරගත්ත අනියම් විවාහයක්. දැන් දැන් බ්‍රහ්ම ලෝකේ කවුරුත් සීසන විදිහක්වත් නැහැ. නමුත් දැන් ඉතින් සරස්වති දේවී බ්‍රහ්මයාගේ අමුව කියන මට්ටමට දේව කතාවක් දීලා දෙනවා. ඒ නිසා නකුල මාතා නකුල පිතා කතාවට මම මේ බලමු ආනන්දමයි චාන්දුරක දවසක් සුබ දරන්නට එනවා කියලා කියලා සුබ ධර්ම සාමලෝකම හතර කැමති නැහැ ඇවිල්ලා කතා කරන්න. වෙහෙසයි ඒ වුණාට ඒ ඕන දේ උත්තර දෙන්න. ඊපස්සේ ඒ සංසි බණ කියලා ඉවරනට පස්සේ ඇඳේ ආන්සිලා ඉඳදී මම කියනවා. ඊළඟ කතා කරද්දී මම කව මේ මේ මේ ජීවිතේ දැන් මේ යන්නේ කාමයේ මුදලම ඇවිසිච්ච වෙලාවක්. ඒ කියන්නේ මුදලම තරුණ වයසේ. මොකද මම මේ සතිය පිළිබඳ උත්සාහ කරනවා මට පිළිබඳ වැඩි දැන් වැඩිලා තියෙනවා. පටන් ගන්නකොටදී කාමයේ වැඩි වෙන ගතියක් පේනවා. හැබැයි මම දන්නවා කිව්වා මේ මම මේ කරන උත්සාහය නිසා මේක වෙන්නේ. ඊට පස්සේ ස්වාමිනාසකෝටි ඒක ඉතින් ස්වභාවිකයි. ඒ ගලන වෙලාව ගෙනව කරහා වැලි කොට දෙක තුනක් දැම්මොත් දංග කරන්න බෑ. හරස් කරන හැදුවොත් කලමුණා. නැත්තම් ළඟ බුදි. තිබ්බ ගමන් ඇවිස්සෙනවා. ඒක තමයි ඇවිස්සෙනවා. ඒක ඉච්චර බයන දෙයක් නෑ. ඔය දිගට කරගෙන යන්නේ කියලා. ඒ සඳ කියනවා මම ෆ්‍රාන්ස් වලට ගියාට පස්සේ මේ බෞද්ධ නොවන බෞද්ධ බෞද්ධ කොටම ටික බණක් කිව්වා. ඉතින් ඒකදී මිනිස්සුෙකුට මේ ලෝකේ කළ හැකි අදිෂ්ඨාන අතර ප්‍රධාන අදිෂ්ඨානය තමයි භ්‍රමචර්ය අදිෂ්ඨාන. වෙන කිසිම ආගමක නැහැ. බුද්ධ ආගමේ අර කියන කිසිම ආගමක ඒ ශාස්ත්‍රඥයන්ට කියන්න බැරි වුණා ශිෂ්‍යයෙකුට ගෝලෙකට භ්‍රමචර්ය අදිෂ්ඨාන කරපන් කියන මොකද ශාස්ත්‍රඥයන්ට ෂුවර් නැහැ. මොකද ඒකේ තරම්ම අපි වශයටපත් වෙන දෙයක්. සරුවත් නැති කෙලින්ම කිව්වා. බුදුන් නම් ජීවිතේ ඉන්න ගමන් සත්‍ය දෙකක් හරි කරා. නැත්නම් බැවිදල ඔබ සම්බදලා ජීවිතේටම රැකපක් කියන. ඒක සාමාන්‍යයෙන් මේ කාම භෝගයෙන් බලන්නේ මේ ಜಾති නැති කරන්න හදනවා කියන. මොකද සර්වතන්ට පස්සේ ඊට පස්සේ ඒ සාංශේ කියුවට පස්සේ කතල් එකක්. ඒ වෙලාවම සාංශලකට අයිලා අධිෂ්ඨාන කෙරුවලු අපි දෙන්න එක. කාංශ කපල් එක. අපි ඊට පස්සේ සාංශත් කාම දෙවෙනි අපි අයින් කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න එහෙම වැඩි මතෝට ඉන්න එපා. උත්සාහ කරන්න. උත්සාහ කෙරුවොත් ඇත්තටම මේ ජුවනැලිටි එක. උදය. තරුණ උදය බොහෝ කල රැකෙනවා. ඉතින් ඒකෙන් තමයි ඉමුනිටි එක අපිට වැඩි වෙන්නේ. ඉතින් ඒක හොඳයි කියලා ඒ සංසය ගුණ ප්‍රකාශ. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ ඒ සංසය පන්සලට යනකොට 75 600ක් ඈත ඉඳලා ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකේ යනවා. ඒ දෙන්නේ එදා ඉඳලා අද දක්වා. අපි අවුරුදු 3ේම අන්‍ය වෙන කෙනෙක් පැතුෙත් නෑ. අපි දෙන්න අතරේ මම බ්‍රහ්මදරි බාධාවක් උනේ නෑ. අපි එදා ඉඳලා පුදුම සතුටකින් ඒ කියන්නේ හැම හැමදේම අලුත් වෙලා දැන් අපිට තියෙන මේ ස්තුති කරගන්න. ඉතින් කියන මේ සම්පූර්ණ කාම ලෝකේ කෙනෙකුට උනත් ඒක හරියට ගත්තොත් ඉතද. ඉතින් විවාහයේ කතාවද කටු ගන්න ඕන ගමන් නැහැ. එතන තාමත් අපු සමීන් වශයෙන් පොතේ සටහන් වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්න දෙවිලා. ඔකෙච්චර ආගමක් කෙනෙක්. එනෝත් මම මතකයි මම මේ මෙහි ගිය වෙලාවේ එංගලන්තේ ගිය වෙලාවේදී ගාක් এডুকেටඩ් ෆෙලෝෂිප් එකක් වගේ කරන ලීඩිගෙන හරි අවුස්පෝකන් ඒක කතා කරලා කිව්වා මේ ආනිසම දැඩි උත්සාහයක් ගන්නවා වෙන එකම මේක අසාධාරණයි ස්වාමීන් එක කතා කරලා කිව්වා ඒක පාක්ෂික මේක ගත්ත ගමන් සම්පූර්ණ කවුල ප්‍රශ්න තියෙනවා ඒ නිසා දෙන්නම කතා වෙනවා නම් දෙන්නම ලක්ෂණ දෙක කඩන්න කතා වුණත් ඒක ප්‍රශ්නකුත් නෑ මොකද විවාහ කරන්නේ දෙන්න රකින්න පටන් ගත්තොත් දෙන්නගේ දෙක නැතුව විවාහ වුණාට පස්සේ කුකලික වගේ ගන්න ඒ නිසා කරුණා කරලා මේ ආධ්‍යාත්මික වැඩ කරන්න ගිහින් මේ තමන්ගේ සම්මුතිය කතා කරන්න යනවා. මම ජීවිතේ වන් හිතලා දෙන්නේ නැහැ. මොකද මට ඇහෙනකොට මට කියන්න තියෙන දෙයක්යි. ඒ දෙන්නේ එකට ලාගත්ත තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුවට බලපාන දෙයක් කරනවා නම් අදුවානේ පාර්ට්නර්ත් එක්ක කතා කරන්න. එහෙනම් පාර්ට්නර්ගේ අදහසට සෑහෙන වේට් එකක් දෙන්න ඕනේ නැතුව උත්සාහ කරන්න යන්න එපා. ඒක හොඳ නැහැ කියන්නේ. ඒ නිසා අපි අර සම්මුතිය කඩන්න යන කතාව. දෙන්න දෙකමත් තියෙනවා නම් ඒ නකුල තනකුල මාතා වගේ ඒක කරන්න පුළුවන්. යම් කිසි ධර්මතාවයක් මතු උන්ට උදාහරණ වේදනාවක් තරහක් එදීමක් කැමැත්ත මොන අවස්ථාවේදී එය ධර්මානුපස්සනාවක් ලෙස ඉනේ නිකරනද සමහර විට සමාජ ධර්ම නීති වලට පටහැදී මේ ලෙස මෙනෙහි කිරීමෙන් එය විචක්‍රමණය වීමට ඉඩකට ඇත. එම නිසා මේ ධර්මතාවය මම නෙවෙයි මගේ නෙවෙයි යන්නේ. පරතෝ සංකල්පෙන් යොමු කළ යුත්තේ කුමන අවස්ථාවේදීද කර්ණාකර පහදා දෙන්න. මේක තමයි රිසර්ච් විහාර දෙන්නේ කටයුතු කරනකොට දෙන්නේ එක්කෙනෙක් විතරක් තනි මතයකට ඇවිල්ලා දැඩි මතයකට ගත්තොත් කෙනායි ගහන්න නැතුව ඒ එතන සමාජ පත්‍රයේ ප්‍රශ්නයක් වෙනවා ඒ වගේ තමයි මේ වේදනාවක් තරහක් බැඳීමක් කැමැත්තක් වගේ දෙයක් වෙනකොට අනිවාර්යයෙන්ම ඒක තව කෙනෙක් එක්ක යන සමාජ ධර්මයක් බවට පත් වෙලා ඉවරයි වේදනාවක් නම් අපිට තනියම කියලා ගන්න පුළුවන් බැඳීමක් එනවනේ පුද්ගලික එක බැඳීමක් නම් ඒ පුද්ගලයාත් එක්ක අපි මේ කතා නොකර යායින්දදී මම ඊට පස්සේ ඔයත් එක්ක කතා කරන්නේ මම භාවනා කරනවා සතිය පිටනවා කිව්වොත් ඒ පුද්ගලයාගේ තේරුම් ගන්න නැහැ. ඒක හිතන්නේ මම යන්නේ වැරදිලා කියලා. ඒකට පස්සේ අලුත් ප්‍රශ්නයක් ඇති. ඒ වගේම තරහවක් ආපු වෙලාවේදී කතා නොකර ඉන්න හොඳට දවස ගන්න බැරි තරහ නිසාද සතියට යට කරලා විදිහ අනිත් පාඩියට තේරෙන්නේ නැහැ. ඉන්න අපිට වගකීමක් තියෙනවා. ඒක නිවන් දකින්න අපිට බෑ. අර සතිය පිටවන්න බෑ අපිට. අනිත් මේ වෙලාවේදී මම මේ පැත්ත කිව්වොත් ඒක සම්බන්ධ වෙන අනිත් පාටිය. අපි මේ වෙලාවේ නොසලකා හිටියොත් පස්සට රිපකසන්ස් එනවා. ඒ නිසා ඒකට සාමාන්‍යයෙන් මේ common sense පාවිච්චි කරනවා. මුචි පාවිච්චි කළ කරනවා. උපමාවක් විදිහට කියනවා නම් මේ විසාක ධම්මදින්න කියන දෙපළගේ විසාක උපාසක තමයි ඉතල බුදු ගෙය. ඒ කාලේ කාන්තාවන්ට එහෙම විතර යන්න පුළුවන්කමක් තිබිලත් නැහැ. විශේෂ බලතල නැත්තම් ඒ නිසා මේ යන යන දවසේ යා ටික ටික ටික ටික බණින්න ගන්න. ඉතින් ගත්තට විසාරිනවා මේ ධම්පදින කියලා කියන්නේ හිතේ පොලේ ගැඹුරවා තේරුම් ගන්න බෑ වැඩක් නැහැ කියන්නේත් නැහැ. මේ වගේ දවසින් දවස දවසින් දවස කරගෙන කරගෙන යන මෙයා සෝවන්. ඒ අමුවත් එක සාකච්ඡා කරන්න මේක මේ මේ කියන්නේ තේරෙන්නේ නැහැ කියන අදහසින් හරි බෙන්දයි. ඒක සකදාගාමී. අනාගාමී වෙච්ච දවසේ ඒ ධම්මදින්නාව කිසි වෙනසක් කරන්නේ නැහැ. යනකොටම ඇවිල්ලා කිස් කරනවා. ඉතින් ඒ ගොවිලාට පස්සේ ආරවසේ මේ ආලිංගනය කරනවා. ඉතින් එදා ගෙට කොට වෙනකොටම ගන්න දින දොර ඇරෙන ඉස්සරහට දුන්නා මගේ අඟට අත තියන්න බෑ කියලා. අමුතු බා. ඒකම ධම්ම දිනාරිත් මේ මිනිස්සුන්ට වෙනස්. අනේ අඟවන්න හොඳ නැහැ මේකේ තියෙන සම්පූර්ණ කියලා. ඒක කැමරික බෙදලා දීලා කාලා. ඒ තාත්තේ කතා කරනකොට මම හිතුවා මොකක්ද කරන්නේ. එතන වෙන ඉස්තිරියක් හැඟීමක් තියෙනවද මට මේ කුකුරක් ඒ වෙනද වගේ නෙමෙයි මම අද මේ ඉස්සරහට යනකොට මට අද කියන්න එපයි කිව්වා ඒත් විසකා කල්පනා කරනවා මේ මනුස්සයා මේක කියලා තේරුම් ගන්නේද දන්නේ මේ කොහොමද දවස් දෙක තුනකට පස්සේ විසකා වාස් මන්ට කල්පනා කරනවා මන්ට කියන්නේ ඊට පස්සේ මම හිතුවා උඹේ දෝෂයක් නැකලා නෙවෙයි මම මේ දිගටම භාවනා කරන නිසා මට මේක ටිකක් ආවා මම නමුත් මේ ළඟදී මම නැවට පස්සේ හිතෙනවා මේකෙන් අපි කරන්නේ මේ අනවශ්‍ය ඇද්දි ඇද්දි ආපා. ඉතින් නැත කරන්න ඕනේ කියලා. ඉතින් ඒක උඩ ධම්ම දින්නට ඔන්න මේක තේරෙනවා මොකක්ද? ඒක අහන. ඒවට පස්සේ කෙනෙකුට මෙහෙම කරා. මට ඇත්තටම ඊට පස්සේ ගෘහ ජීවිතයක් හැංගීමක් නැහැ. මම මේ වස්තුත් බෑ. මට උඹ කෙරෙහි ඒ තියෙන ප්‍රේමය දැන් නැහැ. තරහක් නෙවෙයි. ඒක නිසා කැමති නම් මේ මම උඹට මේ වස්තුවක් දෙන්න විවාහයක් කරලා දෙන්න. මට යන්න අවසර දෙන්න. සම්පූර්ණ කරනවා මම කිසිම විරසකයක් නැහැ. මට ප්‍රශ්නයක් තියෙනවා. මටත් යන්න බැරිද? ඔයාට යන්න පුළුවන් නේ. එහෙම පුළුවන්. ඒ නිසා ඉලක්ක කරන කරගෙන මම ඒකත් බාධාවක් නැහැ. මම මේ දෙන උගේ උඹට එපා. එනිමිනියකුත් එපා. උඹත් යන්න ආයි යන් කියලා එයා කල්පනා කරලා කියනවා. එහෙනම් අපි බෝඩ් එකක් දාමු. කැමති කෙනෙක් ඇවිල්ලා මේකේ තියෙන බඩු අරගෙන යන්න කියලා දවස් 7ක් දොරදන් දෙන්න. දොරදන් දෙන්න. දොරාරලයි කන්න දෙයක් ගන්න. ඊට පස්සේ දෙන්න පිටත් වෙනවා. අන්න ඒ වගේ වෙලාවල් වලදී අර ධම්ම දින්න වගේ පැත්ත බැලුවොත් යමන අහලත් දන්නේ නැහැ. ඊට ඉඳපු ගම ඇවිල්ලා ළමයි බක්මදරිය කතාව කතා කරනවා. කියන දෙන්නේ නැතුව. ඒ කියන්නේ පාර්ට්නර් කෝස් ගහුවා. සමුතු යේ එවනේ ඕපන් ඩ්‍රම් සැම්බෝ. දැන් කාලේ වුණත් ගාක් වෙලාවට එක පවුල දෙන්න භවනා කරනකොට හරියට විවසක්ක්. ඥාන කෙනා හොඳට ඉස්සරහලා ඉන්නවනම් හැම වෙලාවෙම අපි මේවා දැක කරන පිළිග චෝදනාවසින් ගන්න එපා. ඒ ස්ත්‍රියගේ වැඩේ හොඳේ ගුණවන්ත සිල්වන්ත ස්වාමීන් වහන්සේලාගේ ඉන්නලා දාන දීලා කියනවා මිනිස්යාට කවදාකවත් කිව්වද පණ භාවනා කරන්න යන ස්වාමීන් වහන්සේ අර මුළු පිනම කරන්නේ මිනිහට කොහොමද? මගේ පැත්තෙන් බලන්න. එහෙම නැත්නම් පුරුෂයා කරනවන පුරුෂයා භාවනා කරන ඉතින් නැත්නම් එයත් කරන්නේ ලොකු ලොකු කටික බනහනවා භාවනා කරනවා භාවනා වැඩ ඔක්කොම කරලා පිළිගන්නේ සර කවදාකවත් බෑනේ අර මුළු එකම කරන්නේ අර මනසට කොනහන ඉතින් ඊට පස්සේ වෙන්නේ සම්පූර්ණ ඩිස්පැරිටි එකක් අනන්ත දැකලා තියෙනවා මේ ශාසනය කියලා කියන්නේ ඇත්තටම අන්‍යනවද වැඩ කරන වැඩ කරන එකක්. නමුත් ඒක පාවිච්චි කරනවා ඒකිනේ කාගේ තාරා දෙකක්. ගත්තට පස්සේ ඒ ඒ ඒකෙන් කිලහින පක්ෂයට බුද්ධහම වෙන කවදාක ප්‍රසන්න හැකියාවක් නැහැ. ඒක නෙමෙයි කොමන් සෙන්ස් නේ. කොමන් සෙන්ස් නේ. ඒ නිසා මම කොල්ලෙක් විදියට භාවනා කරනකොට මට හොඳටම තේරෙනවා මට කවදා හරි මේක ෆුල් ටයිම් දාන්න වෙනවා. ඒකට මම යුනිවර්සිටි එක පොස්ට් එකක් කරනවා. අත තියෙන තියෙන දේවල් සාර්ථක වෙනවා. ඉතින් අපේ පවුලට ඉච්චර ලොකු ආදායම් මාර්ගයක් කොහොමද අපිට ලැබෙන්නේ? ඔක්කොල මන් දිහා බැලුවේ රෝල් මොඩලක්. හැබැයි මන් දන්නවා මේක නෙමෙයි මගේ පාඩම. ඉතින් ඒ වෙලාවේ දන්න ගහමුදන්න මන් කිව්වා දැන් මේ මේකක් තියෙන්නේ මොකද ඔය වගේ කීම ඔක්කොම මගේ මතකෙට තියෙන්නේ. අර කරන්න බැරි ගමකුත් නෑ හැබැයි මන් දන්නවා මේකෙන් මම මිනිස්සුව මරු ගන්නේ කරන්නේ. මම කවදා හරි මේක අතාරින්නේ. ඒ ස්වාමීන් කිව්වා ඔබ භාවනා කරන බව, කොහොමද කියන බව මොන්නන්න විදිහකට දැනෙන දෙයක් කිව්වොත් තමයි වැඩේ හරියන්නේ. කිට්ටුවන්තයටවත් දැනුම් දරින්න එපා. අවුරුදු 7-8ක් මම නොදැනුම නෙවෙයි මම දන්නවා. දැනගත්තා මොකද කිසිසේත්ම අග වෙන්නේ නැහැ. මම common sense මයි දාන්නේ හොඳට hina වෙලා කතා කරලා කරගෙන ඉන්නවා. මම තෝරන වැඩේ වලට ගියා විදේශීව කරගෙන. ඒකෙන් මම විවාහලා හිටපු නැති නිසා මට ඒ වගේ immediate බලපෑමක් ආවේ නැහැ. ඒ නිසා මගේ ටිකට් එක ඕපන් වෙලා. හැබැයි ඒ වුණාට ඒ යතහරිනවා යන වෙලාවේදී මම අක්ෂි විදිහට ඇඟිලි දෙදිලි ගොඩක් ආවා. ඒ ආවට මොකද මේ common sense පාවිච්චි කිරීමේදී මම හිතනවා හරි සාරයි, සූරයි කියලා. ඒ වෙලාවේදී මේක කාගවත් ප්‍රශ්නයක් නෙවෙයි. යාමට බාධා කෙරුවත් මගේ පරණ කර්මයක්. ඒක සහයෝගය දුන්නත් ඒක මගේ ගුණයක්, ඒ මිනිස්යාගේ වැඩක් නෙවෙයි. අන්නේ common sense උගා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මේක කරගත්ත නම් ජීව භාවනාව ඒ කොමර්සස් නැති වුණොත් මේ සෝෂල් රිපකෂන්ස් එන්න පටන් ගන්නවා. ඉකොනොමිකල් වෙනවා. සමහර පොලිටිකලිත් වෙනවා. ඒ කියන්නේ තඩමාරු කම්මේ කල්යාණ මිත්‍ර ඇසුරේදී අපි කල්යාණ මිත්‍රයන් එක්ක කෙලින්ම ෂෙයා කරනවා. ඒකට ඒගොල්ලෝ අතන වෙච්චට පස්සේ ඒගොල්ලෝ කියනවා මේකට මෙන්න මෙහෙම කරමු කියලා. එහෙම නැතුව තනිකම මේ ටෙක්නිකලි යන්න ගමනක් නැහැ. මේ සෝෂල් බෙයාරින් එකක් තියෙනවා. කොමර්සස් වල සෑහෙනමක් නඩනවා. ඒක උංගෝ තදින් බලපානවා විපස්සනාට. විපස්සනාවේදී common sense down to earth appropriate technology උංගක් වැඩ කරන්නේ. සමථයට වැඩි ඒක අවශ්‍යයි. නැත්නම් මේ තමයි විසම બ્લોක් කරන්න. ඒක නිසා මේ නොවුනොත් අර මේ දැන් මට මට විමේක සම්බන්ධ වෙච්ච එකක් තමයි මම ඒ කියන්නේ අවුරුදු 26ට ඉස්සර වෙලා දුම්බිය නැත්නම් දීම මස්මාළු කෑම ඒ සෙල්ලක්කාරකමට කිව්වා. ඒ කරන්න ඕනේ මේ වයසේදී මේක කරන්න ඕනේ. ඉතින් මට ඇත්තට ඒ සිගරට් බීම ඇත්තට ත්‍රිල් එකක් නෑ. ඒ වුණාට කට්ටි ඉන්නකොට සිගරට් එකක් ගහන එක නිකන් කොළු කොමට නැතුව හරි නෑනේ. ඒ වගේ බොන කොට දීපු ගමන් මට වමනයක්. ඒ වුණාට පාටිස් වලට මස්මාළු මාළු කන්නේ නෑ. විතරක් නෑ මස්මයි. ඒ කියන්නේ ඇත්තටම තියෙන අර මේ ඊළඟාරිකම් පෙන්නන්න ඕනේ ඒක. ඉතින් එහෙම කරගෙන යනකොට මම දන්නේ නැහැ ඔබ වහන්සේ සත්‍යයේ මොනවා වගේ රොකත් මෙව නම් මම නැතර කරන්නේ. මේ ඒ ජීවිතේ නේද කිසිම ප්‍රශ්නයක් නැහැ. මස් මාල් ගන්න මස් මාල් කන බව ගන්න කම්පිය ඉවරයි. උඩකොට අරගෙන බීම හැබැයි මම බීමට කැමති නැහැ මොකද ඒකෙන් තමයි ඔක්කොම ගැස්සෙට යන්නේ. මොකද එහෙම ඇද්දහියට බීමක් නැහැ. කරා. ඒක ඉතින් මොන එකක් කරනවා. සාමාන්‍යයෙන් කොහොම කරන්නේ සතිය පිහිටවන මේක එනකොට ඔක ටික ටික ටික ටික එපා වෙනවා. දැන් මේක කියන්නේ හොඳට මට මතකයි මම හිම්බිරිසාවක් හැදලා ඉන්නාලු. සිගරට් එකක් පස්සනෝදී හිම්බිරිසා සීමාවක් වුණාට පස්සේ සිගරට් දුමත් එක මහා පිළිය රහක් වෙනවා. ඒකේදී සිගරට් දුව. අහවල් දෙයටද කියලා ජස්ටිෆයි කරා. ඒක පස්සේ මම දෙනවා මේක නෑ දැන් අදිස්ත්‍රාන් දුන්නත්. ඊපස්සේ මම ගම්බරට තමයි සිගරට් ප්‍රේමත වෙලා. ඉතින් ඒකයි පාද. මොකක්ද මේ අය මේ ඔය නැතර කරන එක හරියන්නේ. ඔය මැචියුරිටි එක නෙමෙයි කරන්නේ. ඔය ඉමෝෂන් ලිබීම. මම සාමාන්‍යයෙන් මොන ගුරෙද්ද මේ සිස්සෙක් කියලා සිහිත් වෙනවද නැත්නම් නෑ නෑ මගේ ක්‍රමයේ හැටියට උඹ ඒක කරන්න නැදන ඉමෝෂන්. අන්නේම කරගෙන ඉඳද්දී පාටියට ගිහිල්ලා බොන්නේ නැතුව ඉන්නකොට යාළුවන්ගේ මොන එකපාරට වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙන ගියාම ඒ කියන්නේ ඒක මවාපාල කරගෙන ඉන්න ආසාවට නෙවෙයි කොලොකමට. බොන්න තිබුණට ඒගොල්ලෝ අමතර දේවල් කතා කරනවා. කන්න ගියත් අපි අර කෑදරකොට වැඩිම කාපේ කරනවා මගු බෙදර හොඳ මේක. ඉස්සර ගියාම දැන් ඒක මගහරිනකොට ජී වෙනසක් වෙනවා. ඉතින් ඒකකොට සමහරట్లాට ඉඳලා ඉඳලා මම කරන්නේ මස් නැල්ලා කල්ලා කනවා. ඒ එතකොට මට දැකයක් වෙනවා. ඔබ කොහොමද මිනිස්සු චරිතයක් හදාගන්නේ? ඔබ කොහොමද අදිස්ථාන ශක්තියක් ඇති කරගන්නේ? ඊට පස්සේ මම කියනවා මේක එහෙම එහෙම ටික ටික ටික ටික නෙමෙයි. ක්‍රමානුකූලව මිසක්ක ඩ්‍රොප් එක සැරේ කරන්න ගියොත් ඉම්පැක්ට් එක වෙයි. ඉතින් ඒක උඩ සමානලක තමන්ටම තමන් නිග්‍රහ කරගන්නවා කොන්දක් නෑ. මොකක්වත් පිළිවෙලක් කරලා දිස්තනතු කරන්න බෑ. මොකද මේ සෝෂල් සිටුේෂන් එකේදී සමානලාට ලබාලා නලවන්න කරන්න වෙනවා. මේ ඒක හැලෙනවා වස්සේ. ස්වභාවයෙන්ම හැලෙනවා. ඉතින් ඒ වෙලාවට හිතනවා අපි ශිල්පද කරනවද? විචක්‍රමණය වෙනවද? මෙන්න මේ හරිය තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ සර්වඥාන්සේ විතරයි මේ ලෝකේ ඔබතියක්. හැදෙන්න හදන වෙලාවක මිනිසෙකටින් අනන්ත වැරදි සිදුවේ. කිසිම කෙනෙක් සමාව දෙන්න කැමති නැහැ Taman වදින්න කැමති නැහැ. ඒක නිසා මම කියන්නේ අපි ජීවත් වෙන්නම ද්වේෂය. වෙන්න නැති කියලා පරිතකන යන්න ගියාම අනන්ත කැඩෙනවා. කැඩෙනකොට වෙන්නට වැඩිය හැදීම තියෙන නමුත් පේන්නේ කැඩෙන එක විතරයි. අපි හැදෙන්න හැදෙන ගතිය පේන්න කැමති නෑ. ඒක ඒ ළඟදී අර අර ඉන්දුනීසියානු සාමනීර කෙනෙක් ඇවිල්ලා ඉවරලා උවතින් පැහැදිලිවම වැරදි වගේක් වුණා. වැරදි වගේක් වෙලා ආපෝචාරණය කරා. ඊට පස්සේ තුමා දිගින් දිගටම වුණා. ඉතින් මම කිව්වා මිනිස්සෝ මේ ගමේ බල්ලන්ට සුචි ටිකක් දැක්කට පස්සේ ඒක කෑවේ නැත්තම් අනුගමනේ කඳ බැලුවෙත් නැත්තම් උණ හැදෙනවා. ඒකක් ඔක්කොම. ඌට ඒකක් දැක්කොත් කන්නේ. ඒ බල්ලගේ හැටි. ඒ වගේ තමයි අපිට කෙලෙසට අදින ගතිය ඒ ගිනාවු හැටි. ඉතින් සයිවින් ඕකේ කනකට වෙන දේ ඒ වුණත් මතක් නෑ සාමාන්‍යයෙන් ඉච්චපත් කිලමකට තාම බෑ. මේ දේ තාම සිද්ධ වෙනවා වෙන කියලා මේ දැවෙනවා. ඒකට භාවනා හරියන්නේ නෑ. මේ සමාධිය කියන්නේ. ඉතින් මේක දවස් 8ක් 10ක් යනකම් ගිල්දේ. උන්ලා අනිදෙමද වගේ භාවනා හරියන්නේ. මම කියන වේදිකාව කරන්න පුළුවන් වැරද්දක් වෙලා තියෙනවා. ඊට පස්සේ දායකක් ඇවිල්ලා කිව්වා මම මේක ගිහිල්ලා නොකර හිටියා. මට පුළුවන් නම් අනිස්ථාන මොකද? ආවට පස්සේ දැන් ඉතින් ෆුල් රිලේටඩ් දැන්. භාවනා පටන් ගන්න දවල්ම ඉතින් සමාධිය හොඳයි. සමාධිය හොඳ වෙලා ඉස්සරහට යනකොට ඒ තැනකට එනවා. ඔය නිබ්බිදා වගේ එකක්. භාවනා හරි වුණත් වැරදුනත් හිත තියෙන නිකන් ෆ්ලැට් ලෙවල් එකේ මිසක් ඉහළ යන්නේ නැහැ පාඩයක්. මේ විදිහට ස්වාමීන් වහන්සේ මොකද පුතෙන් මගේ දැන් සතිය සමාධිය තියෙනවා නමුත් මේ හිත අර උදම්මනන්නේ උදම්මනන දෙයක් නෑ හැබැයි මම ඉස්සර මේ වගේ මට්ටමට එනකොට මම අර කරපු වැරද්ද නිසා මට මේ පුණේ කියලා මම මට සාප කරගන්නවා දැන් කරපු වැරද්දකුත් නෑ හැබැයි හිත එතනමයි තියෙන්නේ ඊපස්සේ කියනවා ස්වාමීන් වහන්සේ කොච්චර කෙරුවද ඒ වැරදිම තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ වැරදිම තමයි අනුන්ට කියන්නේ කවදාකවත් අපි අපිට අනුකම්පා කරන ගතියක් ඉන්නේ ඒක බව දැනෙන්න වැරදි නැතුව චිත්ත පීඩාව එන්නේ නැති දකින්න. හිත උදම් නොවන ඔය ෆ්ලැට් ලෙවල් එකේ තියෙනවා අපිට ඒක පෙන්න ගන්න වැරද්දකුත් නැහැ ඒක. පිළිකඩලක් නැහැ. එදාට තියෙනවා දුක කියන්නේ මෙන්න මේ. දුක කියන්නේ වැරද්දක් නිසා මෙන එකක් නෙවෙයි ප්‍රകൃති. ඇතිරිච්ච ප්‍රകൃතියක්. අපි ඉතින් සීලයක් කරනනම් අපි දැන තොත් ඔහොම වෙලා මදි. තෝ කරපු වැඩේ හැටියට ඔහොම වෙලා මදි කියලා අපි ඒක අර අර මල්ලට දාලා සාප කරගන්න. එහෙම නැත්නම් අපිට හීනමානයක් ආවොත් අපි ඒකට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නිසා ඔබ සීල හදපන්ස. හදලා බලයන් එදාත් උත්සාහ. අපි හිතන විදිහේ මේ අහසින් යන්න පුළුවන් මොකක්ද? තියෙකම පැතිරිච්ච දුකක් වෙනවා එකයි නැත්තේ ඇට්‍රිබියුෂන් එකක්. අනේ ඊට තේරුම් දුක කියන්නේ සනාතන ධර්මයක් මිස අපි මේ හිතන විදිහට ඌටේ ගොන්නේ උගේ කාල කන්න එක මොකද කියන්නේ පුළුවන්. අපිට මේ වෙලා තියෙන අපේ කාලේ කන්න නෙවෙයි ෆැසට් එක මාරු කරාට ඉන්නේ නම් දුකේ තමයි. ඒක කිව්වට පස්සේ ඌ කියනවා මම අද යන්නේ ස්වාමීන් වහන්සේ මම දන්නවක හොඳටම මම නැවතත් නගරේ ගියා කියලා. හැබැයි මම බය නැහැ. දැනගෙන යන්නේ කෙලෙසිච්චාවයි. ඒ කෙලෙසිච්ච එක නෙමෙයි මේ දුකට හේතුව. ඒක නැති වුණා දුක. ඕක තේරුම් ගන්න අපට කවුරක්වත් තේරෙන්නේ ඔක්කොම හිතන්නේ භාවනා කරපු නිසා මේ දුක බැඳලා ඉන්න එකක් මකලා ගන්නවා වගේ තුප් එකට සුදු කඩ දැසි හම්බෙන්නේ. මොකක්වත් නැහැ. පෙත්ත කපලා දුක. ඒකට තමයි ආර්ය දුක්ඛ සත්‍ය කියන්නේ. ඉදන් දුක්ඛ සත්‍යන්ති පුබ්බේ අනනුසුති සුදම්මේසි චක්කුමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි ආලෝකෝදපාදි උදේට උදම් වෙනුවේ මෙන්න මේක තමයි මඟ හරින්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේක උනේ අරකට කිව්වා දැන් දන්නවා. ඒ සේරමත් අයින් කරලා බලුවත් ඉන්න ගානට තියෙන පෙත්ත කබලා. ඒක දෙනවා මේක මඟ හරින්න කියන නිසා මේ සංසාරේ. මේක බාහිරගත දවසේ දුක වැඩිච්ච මිනිස්සය කියලා කාලකන්ණියක් කියන්නේ යන්නේ කොහොමද? නෑ. මේ මිනිහා මේ විදියට ලස්සන එක මේක දුක නෑ කියලා බොරු හිතන්න ඕන කමකුත් නෑ ඌත් ඉන්නේ ඔතනම තමයි. ඒ ඡාය ගන්න දෙයක් නෑ. ඒ නිසා මම කියන්නේ දොස්තරයා දුකේ ඉන්නේ ලෙඩක් දුකේ. ගුරුවරයාත් ලෙඩා දුකේ ඉන්නේ ශිෂ්‍යයාත් දුකේ ඉන්නේ. දෙමාපියා දුකේ ඉන්නේ දරුවෝ දුකේ ඉන්නේ. රාජ්‍යරුවෝ දුකේ ඉන්නේ රටවැසියන් දුකේ. ඒ වුණාට රාජ්‍ය වෙනකන් ඕක කිසාද කරන්නේ. දොස්තර කෙනෙක් වෙනකන් කවදාකවත් ඉන්නේ දොස්තරලට ලෙඩ තියෙනවා. ඊමකින්වත් හිතන්නේ නැහැ. දොස්තර කියනවා ලෙඩ වෙන්න බෑ. ඉන්න හැම දොස්තර කෙනෙක්ම මැරලා තියෙනවනේ මේ තාක්කල්. එකෙක්වත් ඉතුරුලා. එනම් කෝ ඔය ශිල්පිකින් ගිහලා ඔතෙන් ගියාට පස්සේ අපිටත් එක වෙනසක් කෝ. ඒක තීරුම් ගන්න එක තමයි උපේක්ෂාවයි අන්තිම දේ. සද්ධායෙන් ඇති වැඩකුත් නැහැ. සතියෙන් ඇති වැඩකුත් නැහැ. ඉන්දියෙන් ඇති වැඩකුත් නැහැ. සමාධියෙන් ඇති වැඩකුත් නැහැ. ප්‍රඥාවෙන් ඇති වැඩකුත් නැහැ. මේක බාර ගන්න. සනාතනික දේ. මේ දරුවත් යනවා උඹේ අතේ හීනමානයකට හේතුවක් තියෙන තාකල් වලට බාර ගන්න බෑ. ඒක yaadෙන්නේ නැහැ. ඒ නිසා හීනමානයට හේතු නැති කරනවා. දෝෂීල කීකවා. සම්දීපා. සමාධියක් ගන්න. ප්‍රඥාවක් ගන්න. දැන් බලවා. මේ ගැඹුරු කියන එකේ මේක කියලා නිම කරන්න පුළුවන් ගැඹුරක් නෙවෙයි. ඒ නිසා දුක නැතිවීමක් බලාපොරොත්තු වෙනවනම් ඒකෙන් සොරි කියලා තමයි කියන්නේ. දුක පිළිබඳව අවබෝධයක් එක්ක. ආව මේක තමයි මේ මේක මගහරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඕකට ඇයි මේ අපි ක්‍රමසාරිදි හොයන්නේ පැමිණි දුක් පැමිණි දහයක ලෝක බාරගත්ත දවසේ සන්තෝෂෙන් ජීවත් වෙනවා. ආදර්ශිකුත් ඉතුරු වෙනවා. ධර්මයටත් පණිනවා. යන්න. ඒකට හැබැයි ඉස්සෙල්ලම හීනමානින කරුණ නැති කිරීමේ සූරකම සදාචාරය කල්‍යාණ මිත්‍ර ඇසුර කිරීම කරන කරන යනකොට තේරෙනවා මේකට එච්චර කල්යන්නේ. ඒ කාරණා තේරුම් ගන්න එච්චර කල්යන්නේ මොකද අපේ කප්පට අපි පිළිගන්නේ. අපි දැන් භාවනා කරන නිසා අනිවාර්යයෙන්ම අනික් අයට වැඩිය අපිට යනකොට විශේෂ සැලකිල්ලක් ඕනේ. ඒ නිසා දුක එන්න බෑ. කර්මයේ ක්‍රියාත්මක වෙන්න බෑ. බලනකොට වෙන්නේ හිත සංවේදී නිසා වෙනකට වැඩි දුක තේරෙනවා. දුක සංවේදී මුලමදාක දානවා. නමුත් දෙතන්න පුළුවන්. බැරි. දාන්න පුළුවන් කියලා කියන්නේ මොන කරන්නද වැඩි ඉතින් වෙච්ච දෙයට එන්න තීරද කියලා අනේකයි තියෙන්නේ. ඉතින් ඒක පිළිගන්න බැහැ. අර ඉන්නවා නම් ආදිතියට බලන්න ඒක උපදි මතයි තියෙන බලන පැත්ත කොහොමද තමන් ප්‍රසන්නයා බලන හැටි තමයි උපදි කියන්නේ. තමන් දේවල් වල අගය ආරම්භ. තමන් උපදි නැතිනම් අය කවුරු වෙලා උඹ දුකින් ඉන්නේ කිව්වත් සතුටින් ඉන්නේ කිව්වත් good morning කිව්වත් good evening කිව්වත් ඒකම තමයි. අපි දන්නවා ලක්කන් දිනලා good morning කිව්වට කියලා. ඒක good වෙන්නේ නැහැ නේ. ඒක එතනම මැනර් එකට අපි කියනවා ඕ oh, good morning good day have a good day කියලා කිව්වට බුද්ධකින් විතරක් කියන එක ඇතුලේ තියෙනවා. ඔය සත්‍ය මොකෝ ප්‍රකාශ කෙරුවයි කියලා මොකෝ අපි සදාචාරයට විරුද්ධ යනවා. I could argue this skill with the connection එක මන්ද ආඥාවක් නැහැ කරවන්නම අවුලයි ඉංග්‍රීසියෙන් කොච්චර කිව්වද ඉතින් කතා කරන්නේ නවත්තලා කියන්නේ ඒකත් කතාවේ සත්‍යය සත්‍යය දුරකින් බොන්නේ ආසන්න නියයි මාය ආසන්නයේ දුකයි ලොකු එකතු වෙනවා තුලින් හැදෙන්නේ ආර්ථික කරුණු ලැබුවා මොනවා කවුරු පිටින් කිව්වත් ඇතුලෙන් තමයි තේරෙන්නේ ධර්මචර්යනාංශ කියන්නේ හැබැයි වෙනස වෙන්නේ මෙතන. අනිත ඔක්කොම ටීචින් ටෙක්නික්ස් එක. ඉෆෙක්ටිව් නෝ ඉෆෙක්ටිව් නැති එක ටීචින් ටෙක්නික් එක නෙවෙයි. මේක රිසෙප්ටිවිටි. ඒ නිසා බුදුහාමුදුරු කොච්චර බණ කිව්වත් අද තමේට වැඩක් නැහැ ආහන්න දෙන්න. අහලා එකේ කමලක් හරි වැඩගත්තොත් ඒක බුදුහාමුදුරුවෝ දකින්නේ බුදුහාමුදුරුවෝ කරපු බුද්ධ කෘතියට වැඩි වැඩක් මෙතන සිදුවේ. ඒක රිසීව් කරනවා. ඉන්දිය පිළිගත දෙන ලෙක්චර් කණේ කණේ මොනින් නමල වතුර ඇක්කරුවා. වෙන මිනිහත් ඒ වෙලාවේ ඉතලා සිගරට් එක නැතුව ඉන්න උත් පස්සේ ගිහලා සිගරට් ආහන මිනිස්සුත් එහෙම. නමුත් කාට හරි එකෙක් ගඩේ ගැතුණා නම් පරිදි ඒකෙන් අර බුදු එකම ජස්ටිෆයි. ඒ නිසා රිසෙප්ටිවිටි. ඒක තියෙන මිනිස්සයා මේ නැත්තම් කොච්චර බුදුන් දකිද්ද? කොච්චර ධර්මය අහන්නේ? නමුත් දැන් ඇවිල්ලා තියෙනවා මොකක් හරි මේක ටිකක් රිසීව් කරන්න ගැතියක්. ඔක ඇක්සලරේට් කරන්න යන්න හදනවා. ඒක තමයි කරන චිච්ච. ඔක කිව්වොත් මොනවද? මේක කිව්වෙද? එනකොට වෙන්නේ මොකද? දුක දුක්පතු නැති ලෝකයක්. දුක නැති ලෝකයක් හීනකින්වත් හිතන්නේ. ඒ නිකන් හැලුසිනේෂන් එකක්. ඒක නිකන් සම්පූර්ණ මේ මවාපෑම. මේ දුක දරන්න පුළුවන්. ඒක දුකක්. ඒක දරන්න පුළුවන් නම් ඒක තමයි දරන්න පුළුවන් බව සතුටින් බාර ගන්න කරනකොට සද්දන් දුල ඇතෙක් කරු මොන දෙයක් මොකක් කරන්න යන්නේ ඉදිරියට ඒක තමයි මේ මේ සමාජ ධර්ම කැඩෙන්නේ නැහැ කියන්නේ යම් ප්‍රමාණයක් කැටි කැටි කැටි කැටි වෙහෙස වෙවි තමයි අන්තිමට තමයි ඩික්ලා කරන්න පුළුවන් තත්ත්වෙට එන්නේ. ඒ විලාවේදී තමයි ඇත්තටම අනුකම්පාව අවශ්‍ය වෙන්නේ. ඒකේ අතුන් නිර්දය විදියට අරගෙන ඉන්නවා. හැදෙන්න හදන මනුස්සයෙක් ඒකදී ආශා කර ලෝකේ බොහෝමත්ම ධර්ම. අපි නිකමට සිල් ගන්න දැනගත්තොත් එහෙම අපේ දින කිසිම වැරද්දක් මොකද බලන්නේ. ඔය සිල් ගන්න මිනිස්සයා කියලා උඩ වැරදි කරන්නයි කියන්නේ. අපිට අපිට සිල් ගන්න පිළිසෙ දඟලන වැරදි කරනවා දැක්කොත් දුහිල සුහි කරන පිළි යාට චෝදනා කරනවා. එනිසා බරක් කරගෙන වෙහෙස වෙන මිනිස්සෙක් නෑ කිම කවුද නෑ. බාපල් යන්නේ නම් සිල් ගත්තනම් සිටී ඉන්නේ. සිතේ ඉඳී. සිතේ ඉඳී. එතනනේ අර සිම්පති කියේ. ගන්න මනුස්සයෙක් වරක් කුසලගෙන ඉන්න වෙලාවක්. ඉතින් අනන්ත රැටෙන්න පුළුවන් වෙන්න පුළුවන් අපි පුළුවන් විදිහට හතනාව කරගෙන යන්න ඕනේ කියන හැඟීම ආවනම් ඒ වෙනසට ඒ වැඩේ කරන්න ලේසි. අනුන්ස කරද්ද කිව්ව අපි හිත දූෂණය කරන්නේ. ඒ වැඩේ අපේ කවුන්ට් එකට දෙන්නේ. ඒකදී තමයි කල්‍යාණ මිත්‍යා කියන්නේ යාර. අනේ හොඳට දන්නවා මේ අනුස්ථාහට වෙහසක් අදින්න බෑ. මම කොහොමද පැන්නේ ඇත්තටම හිත හේතුව තියෙනවා. ඉවසන්න පුළුවන්. ඒ මගේ නොකිය ඉන්න පුළුවන්. ඒ අරමුණට තේරෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඒක කොහොම තේරෙනවා. ඉතින් මේ වැරද්ද දැක්කම. ඉන්සෙක්ට් මම තාත්තගෙන් කියපු කතාවක්. තමන්ගේ බාල පුතේ සිගරට් එකක් බොනවා දකින්නකොට අනිවාර්යයෙන් මේ නතර කියන්නේ. කීන්ති ගිහලා ඔය එළියට අරගෙන නැතලා ගහලා දඬුවම් කරොත් අනිවාර්යයෙන්ම සිගරට් දෙකක් තමයි. දැකලා නොදැක්කා වගේ. ඒ දරුවට යනවා මෙසේජ් එකක් පිටිපස්ස. දැක්කලා නොදැක්කා වගේ. දැක්කේ නැද්ද? එහෙමනම් මෙයාට ඒක පෙන්වන්න නැතුව ඉන්න ආරක්ෂාව දෙනවා තාම වගේ මෙයාට. අත දැක්ක ගැහුවයිද නැත්නම් කන්න දෙගුණන්නේ මම බොනවා ඒක. මේ වගේ ඒ මනුස්සයාගේ වක්ෂම අපි බාරගත්ත වෙනවා ඒක හදන්නේ. ඒ නිසා ඩාගිටි ගියාගෙන තිබිච්චායි සත්‍ය අන්දෙක් වගේ. කන්නත්තේ දීරේක වෙ ඉන්න පුළුවන් නම් වෙලාවක් ඉන්න පුළුවන් පස්සේ අපිට සාකච්ඡා කරන්න. අපි එහෙම නෙමෙයි අපි සදා සාකච්ඡා කරන්නේ. අපි කොහොමද අපි අත ගන්න. කොහොමද? කොහොමද? මගේ තාත්තා උඹට උඹට කවුද පොදුවට උඹට කොහෙදයි තියෙන්නේ කියලා ඒක අනිපතට ඉතින් මේකේ ගුරුවරයෙක් දෙමාපියන් අතර සමාජ හසුරුවන අයගේ අන්‍යත විදිහට කරදර කිරීමෙන් තමයි මේ සමාජයේ පරිණාමය සමාජයේ සාමාන්‍යයෙන් මගේ දැක්මේදී මුඩියේ වෙද්දී කිසිම දායක මොන වැරදක්වත් නැහැ. මහයුන්ගේ නම් දෙගුණයක් අතේ. ඒ මිනිස්සු තමයි මේ ඉම්පෝස් කරන්නේ. දැන් මේ කාලේ පිටු වෙන කාලේ කොච්චර වැඩි කෙරුවද කියලා අහුවොත් අපි අතර දන්නේ නැහැ ඒ කාලේ කොච්චර වැඩි කරා. ඒ නිසා අපිට කියන්නේ. අපිට තියෙනවා යාට හේතු දක්වන්න. ඒ කියන්නේ යනු බලනකොට මේ සමාජ ධර්ම විචක්‍රමණය කිරීම මේ කරදරයක් කරගන්න ඕනේ නැහැ. ඒක නොවි යන්න බෑ කියලා හිතන්න. එහෙම සුද්ධ ගමනක් නෙකේ. ගියයි කියලා අම්බුල මාගේ චරිතෙ පේනවා. ඒක ප්‍රශ්නේ කුත් නැහැ කියනවා. ඇක්සෙප්ට් කරනවා. කන්නදේ ගොයන්නේ. උපදීන් කියලා කියන්නේ ඇසෙට්ස්. Taman taman taman මමයි මගේ යමක් කමක් තියෙනවා කියලා අපි ළඟ තියෙන. යමක් කමක් කියලා අපි කියන්නේ ඒකට උපදී කියලා කියනවා. ඒකත් ඉන්න අපේ ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නකොට මොකටද හැදෙන්න ගන්නාට පාවිච්චි කරනවා. අර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන සක්මන් වලදී වැඩිමහා අඩුගති ප්‍රමාණයක් සමහත් වේද. සක්මන් එක දිගටම ස්වභාවිකයක් පමණ ඇවිදීම සක්මන් භාවනාවට බාධාවක්. ආනත් ආනත්ව ඇති පොළවේ ඥානි හොඳින් වඩා හොඳ තේරුම් ගැනීම මූල ධර්ම විතරයි. මේ ඔක්කොම පහසුකම් නැහැ කියලා සක්මන් පොකර ඉන්නවට වැඩිය. හෙලක හරි කමන්නේ ඇවිදිනකේ පොකර දෙයක් තියෙනවා. ඒ ටික ගාම් ටික ගමනක් කරන කමන්නේ කොහොම හරි මේක වැඩේට බහ ගන්න. ඒක කරගෙන යනකොට තමයි පුළුවන්. ඒ අවශ්‍ය දර්ශී එකක් හදා ගන්න. ඒකට ඒක වළක්වන්න තමයි. නිසා දැනට කරලා නැති කෙනෙක් නම් ඔක්කොම 100 100ක් හරි නම් බලලා හිටියොත් එහෙම කවදාවත් ඒ නිසා අපි කියන්න පුළුවන් අපි අනුගත දර්ශනය හැටියට අපි කෙනෙක් සිගරට් බොනවා. ඉතින් මේ මිනිස්සු ලං කරලා අපි අනුකම්පාවෙන් කරනවා ඇයි මේ මිනිහ කැතර ගන්නේ කියලා. කොහොමද මේ විස්තරات දෙවියන් කියනවා නැහැ. මම ඉතල මත්තන් දිවි හිටියේ මත්තන් විරුද්ධ මම සිගරට් එක. උන්නේ මේකත් නතර කරනවා කියලා කිව්වොත් එයාගේ අර පරණ ඉතිහාසයත් එක්ක බලනකොට මේක ඉම්ප්‍රූවමන්ට් එකක්. නමුත් සාමාන්‍ය බැලන බැලුවොත් මම සිගරට් බොන්නේ සිගරට් බොන වැරද්දක් කරා. ඊට පස්සේ යන්නේ තව යවුවොත් මම ඊට ඉස්සෙල්ලා සමග පුදු දැක්කා. ඊට පස්සේ මම ඒක බැලන්සා මත්තන් බිදුවා. දැන් මත්තන් සිගරට් බොනවා කිව්වොත් ඒක ස්තුති කරන්න වෙන්නේ. මේ තත්ත්වයට ගාව දැන් හොඳයි. ඒ වගේ තමයි සක්මන කවදාකවත් කරලා නැහැ. අනිත් පැත්තට ඉන්න සක්මන කරලා තැනක් නැහැ. ඒකට යා කරන්නේ ඉවෙනින් වෝක් එක සක්මන කරලා. කිලෝමීටර් කට යනවා පුළුවන් තරම් නැවතිත් නිස්සද්දව කරගෙන කරගෙන හරි ඉෆෙක්ට් එකක් ඉෆෙක්ට් එක එනකොට තමයි යාට ඉතින් බයෙම ගෙදර පැත්තක කතා ගන්න පුළුවන් නම් ඒක ලක්ෂණයක් එතකොට අපිට ඕන කරලා දෙන හරියට ටික පළල මට්ටම නැත ඒ නිසා අපිට ඉස්සලා බලන්න වෙන්නේ සතිය වැඩි වීමට මේකෙන් හම්බෙන යුටිලිටි වැඩි වෙනවා මේ දෙක තුනින්ට හිලේ ලක්මන් කරලා දෙනවා අනිත් මේ චක්මමලු හදන්න ඒ ගැන වෙහෙස වෙන්න ඕනේ නෑ හම්බෙච්ච ලාභේ වැඩ ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම සාපේක්ෂ වටිනාකමක් නියෝගි. මේ ස්ටේජ් එකේ කොතනද ඊයේ පියවරට සහ හෙට පියවරට අතර නැදයි දාලා මේක වටිනාකම බලන්න දෙන්නේ නැතුව අයිඩියලිස්ටික් තියරිටිකල් මැක්සිමම් හොයන්න පටන් අරගත්තොත් අපි නිකන් මොල් ධර්මතාවය. අපිට හම් වෙන්නේ නැහැ හිතේ. හැබැයි පොතක් කියනකොට හරි ජීවගෙන කොටත් අයිඩියල් එක කියලා දෙනවා. ඒක තමයි අයිඩෙන්ටිටි සිටින කරනවා. අඩි 20කටත් වැඩි අඩු වුණොත් හොඳ නැහැ. මොකද හැරෙනවා වැඩි කම නිසා සතිය. අඩි 90කට වගේ වගේ දික්ුණත් හොඳ නැහැ. වීර්ය වැඩි. ඒක කියලා ඉතින් මේ උප උපමා. එන්න තුනේ කවුරක්වත් දෙන්න සාති කළා. ඒකත් ඒකයි මම අර ඉතකොට මම හිතනවා ආ දැන් කොච්චර කතිය. පස්සල යනවා බස්සෝල් දෙයක් බැලලා. අයි කියන්නේ. ඒ ටික කල්ලාතු යනවා. ඉතින් බෞද්ධ ලෝකේ මාතෘකාව මාතෘකාව කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ගෝලියෝ හම්බෙන්නම අකුරට වැඩ කරනවා ස්වාමීන් වහන්සේ කෝට්ටේ බණවල හොඳටම ප්‍රයෝජන දෙනවා. ඔය ඇයි කිය? මයිලකට ගෝලෙක් ආවයි කිව්වා. කොටක් අතු ගන්න. හොඳට ඕම දෙන්න. ඊට පස්සේ අහුවලු ඇයි කියලා. ඇයි ඇයි මාතෘකාව ගිහ ළඟදී වහමගේ බස්කෝඩ් දෙකක් කලින් බහලා එන්නේ කියලා මම මේ නිසා බස්කෝඩ් දෙකක් කලින් බහලා ආවකලු තෙමුණා ඉවෝලු ඒක එක උපදේශක තිබුණේ නැහැ නේද? ඊට පස්සේ කමල් මහත්තයා ඇහුවලු දැන් හරි. ඉතින් ඔය කුඩයක් ගේන්න තිබ්බනේ කියලා. නේද? ධම්මජෝ ආමල කළු අත් දෙක සමබරව තියෙනවා. එහෙනම් දෙකක් ගන්න. ඉතින් කමල් මහත්තයා කියනවා කොච්චර අවංකව අහවියටම නීති ක්‍රියාත්මක කරන බලන්න මේ එක බණක් කියනකොට කොච්චර මිනිස්සු වැඩ ගන්නවද කියලා. ඉතින් මම කිව්වා අනේ ඉතින් මේ මනුස්සයා මේ හඳුන්වා දෙන්නේ ඇත්තටම ඉතින් ඒ කියන්නේ එහෙම ගෝල එහෙම සිස්සු ඉන්න ගෝලයක් දුන්නාන්ත කෙනෙක් කියලා මට කොච්ච කොච්ච කොච්ච නම්බුවද ඒකම කියන්නේ ජහන ජාති ගුරුනාන්ත කෙනෙක් ඒ නිසා අර ඇප්‍රොප්‍රියේට් ටෙක්නොලොජි කියන එක වස්තානුකූලව අර ડોක්ටර් මේ මහදයාගේ නම මේ අර අපේ දායකයෙක් අවුරුදු 20ක් විතර දාන දෙනවා දාන දුන්නාම ඇවිල්ලා දාන දීලා කතා කරන වෙලාවක් නෑ ඉක්මනට යනවා. එක දවසක් ආවලදී කතා කරලා මම නම් කතා කරා. ඉතාලි කතා අතහැරලා මම කියන්නේ ඔයත්ලගේ පැත්තයි විශ්කරණේ පැත්තයි මේ බුද්ධාන කියන නිදර්ශන සත්‍ය විදිහේ හරියට තියෙනවා. ඉතින් මිනිස්සයා එදා ඉන්න රඳන කරලා මම ආයෙ දවල් සම්සම් වෙන්න යනවා. එයාගේ ඉන්න බණ ටිකක් අහගෙන ඉන්නවා. අවුරුදු 3ක් ප්ලෑන් කරාගේ දවසක් එක. ඒ වෙලාවට ගිහලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ඒක ගානක් හම් වෙනවනේ. කියලා ඇත්තටම සෝයන්ස සල්ලි වල ආසාවක් තිබුණේ. නමුත් කරන්නේ. ඊට පස්සේ ඒක මම ඉච්චර කාරණාව සම්පූර්ණ කරා. ඒ කාලේ මම පාඩම් කරන්න ඉස්සෙල්ලා විනාඩි 5ක් භාවනා කරා. ආනෝ ගන්නේ ඩොක්ටර් කෙනෙක් මට පස්සේ මට ෆොටෝස් ගන්න බැරිලා. පේජ් එක එහෙම මතකයි. ඉතින් විභාගෙට කියලා ලියනවා. ඒ නිසා පාඩම් කරන කාලේ මම කොහොමද මට වැලියු ගත්තේ. දැන් කොහොමදක්වත් බෑ වහන්සේට කියන්නේ. මේ දොස්තරකම හම්බෙච්ච දවස පටන් ගත්ත ඉහේකම මේ අවුරුදු 15 වෙනි දිගටම තියෙනවා. හැමදාම ඉහේකක් ඉතින් මට හිතුණා ගොම මම අර භාවනා කරන කාලේ මම පස්සේ කරක් හරි හරියා. ඉතින් යන්නේ සෝනියස් මට කොහොමද මම මේක කරන්නේ? අපි ඉන්නේ මේ දෙලොවක් අතර. හතරකින් වෙච්ච ගමන් ඉන්න පරිප්‍රති. ඊළ රෑ එන්නේ නම් කියනවා. ආය. ඉතින් මම ඊට පස්සේ කොහොමද ජීවිතයේ විදිහේ ආය භාවනා කරන්න මම සක්මන් භාවනාව. කුලියට කරන්න තමයි සක්මන් කරන්න කොත් නෑ. මොකද මම මට විනාඩියක් දෙන්න මම ලක්මනේ ආනිසංස කියලා. දුමාකාර විදිහට ඒ ලක්මනේ ආනිසංස. කියන්නේ. කීයේ අහුවෙන්නවා. අහුවෙන්නවා. අසිකවා සාහසමන් ගිය පාර අවුරුදු 3ක් ප්ලෑන් කරගෙන ඔබා. ඊයේ වෙනකොට මට තේරුණා ඊයේ අපේ දෙසින එදාම ප්‍රයත්න කෙරුවා කිව්වා මට අද උදේ මම ඕනේ මගුලක් වෙන්න කියලා ආවා කියලා. මොකද කාරණා? හැමදාම නයිට් ෂිෆ්ට් එක තියෙනකොට යාළුවෙකුට දීලා ඒ වෙලාවේ පයිට් ඔෆිසරට යනවා. ඊයේ මම නයිට් ෂිෆ්ට් එක. ඊට පස්සේ කල්පනා කරගත්තා දැන් රැ වෙනකොට පාටි වැඩ අඩු වෙනවනේ. ඉඳලා කොරිඩෝරේ ගහක්ම කරා. කියලා මිනිහා කරලා තියෙන්නේ නර්සකාරෙ විතේනද උඹලට සම්මන් කරනවා මිනිහා ඉන්නවා දැන් කියන වාඩි වෙන්න නැත්නම් තමයි ඉතින් ඊට පස්සේ ඊළඟට ආනචාරිකේ වාඩි වාඩි වෙලේ වුණ ටික වෙලාවක් යන ආනාපානිය ඇවිල්ලා මිනිහා කියන බර අන්ත ගැදිය කෙනෙක් හිටපු බලද්දී ආනාපානිය ඇවිල්ලා ගියාලු ඇවිල්ලා මිනිහා කියන අවුරුදු 15 කට පස්සේ කිසි එකක් කොහොම නැතුව ඉතින් එදා මේ වෙලාවම අධිෂ්ඨාන දෙවියෝ වහන්සේ මම හිතම ගිහලා ඉතිරි ගම්මා කාරණා තුනම හරියයි. අනපරිතරිය, සම්මතරිය, ඉසිකමත් ඇති. ඊපස්සේ මේ කියනවා මම කවදාකවත් ඉතිනසුරු මේ සක්මන් බහනවා වගේ ඉතින් ගැළපෙන දෙයකින් මට ආනාපානිය හදලා. ඒ වගේ මම කියනවා ධක්මන ආදී අතර මම පළල වෙන්නේ 45 දුක් වෙන්නේ වැඩි දාලා තියෙන්නේ අපත්තු සෙලපු නැතුව ඇවිදින්න එපයි කියලා මිනිහා කවදාවත් try කරන්නේ. මං කියේ හරියට හක් කලක් කරා. මේ තුන එකෙන් පුරු කරා. ඒක නිසා අපිට මම අර වැඩි කිව්වේ ඒකයි. මේ දේවල් ඔක්කොම ලැබෙනකම් බලන්න එපා. කියන දේ බලන්න. ඔනිසම් මොනේ ප්‍රසිද්ධ කියනවා තමයි. සමම්පිච්ච නැත්නම් ගැටපිච්ච අරගෙන පූජාව කරන්න. සමම්පිච්ච හම්බ වෙනකම් බල බල ඉඳපන්. සමම්පිච්ච තියෙනවා හොඳයි. නැත්තම් ගැට පිච්ච ගන්න බැ වෙලාවට පූජාව. පස්සේ මම පිච්චන්නේ. එහෙම කරගෙන ගියොත් තමයි අපිට නියම සත්‍ය. නියම සත්‍යයක් සම්බන්ධයක් හැදෙන්නේ. තනිය හැටියට අනේ ගන්නවා කියන එක තමයි මම කියන කොමන් සෙන්ස් කියන්නේ. ඒක ලාංකිකව විශේෂ දැනුමක් තියෙනවා කියලා මම හිතනවා. මේ ඕනම જાතිකට වැඩිය විශේෂ ඥානයක් තියෙනවා. ඒක පහත්යක් විදිහට අපිට අපි දැන් සුද්ධ වගේ ඒ ක්‍රමයට කරන්න පුළුවන් නම් හොඳයි. ඒ දේ අර පිටිපස්සල වැලෙන්න එක ඒක නිකන් ගොඩේ බයියන් විතරයි. ඒක නිසා අපිට අපේ සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න වෙනවා. අපි මේ සුද්ධ අනුභවය කරනවා. ඌ තියෙන හරියට systematically cut and dry system එකකින් කක්කත් කරගන්න. ප්‍රොප්‍රේටර්. නමුත් ඒ ඒ කිසිම જાතියක් මේ ආධ්‍යාත්මික පැත්තට යෑම සඳහා මේගොල්ලෝ ඔක්කොම වෙන්නේ එnde end end ප්‍රොඩක්ටිවිටි වැඩි කරන පැත්තට. අපි වගේ අර දුක්ඛ සත්‍යයත් එකතු කරගෙන අනිත් ආධ්‍යාත්මික ඉඳ තියාගෙන අප්‍රොප්‍රේට් එකම දිගට වෙන කෙනෙක්ම જાතියක්. අන්ත ඔක්කොම සුද්ධ භෞතික විදේ ආර්ථික ලාභ සඳහා. ඒකද කියනවා. ඒකට තියෙන ගොඩක් අය traditional cultural societies. ඔව් සීලයේ තියෙන ගැටලු. හැම වෙලාවෙම මේ දුක්ඛ සත්‍යයත් එක්ක ඇමිනිච්ච එකම බුදිනවා. අපි අත්තලා මිත්‍රාගේ වැඩ පිළිවෙල ඔක්කොම මේකත් ඒ නිසා අපි ඒක අමතක කරුවයි කියලා කියන්නේ ඉතින් ගා කමා ගත්තා තනි පොළවේ ඇවිදිනකොට ඒ හීල් එක තියලා තමයි වේට් එක ගන්න. කන්දක නගිනකොට ඒ ඒ ෆ්ලැට් කරලා බෑ. හීල් එකට හුඟක් බර වැටෙනවා. ළඟමට යනකොට ඇඟිලි වලට බර වැටෙනවා කියන්නේ. ඒ නිසා මේ විෂමල විෂම තැන් වල යනකොට මසාජ් වෙන සිස්ටම් එක තනි පොළවේ යන සිස්ටම් වලට වෙනස්. ඒකකොට විෂම පොළවේ ඇවිදිනකොට රිෆ්ලෙක්ස් වලින් මසාජ් එක සම්පූර්ණ ට්‍රීට්මන්ට් එකක්. ඒ නිසා කියනවා කඳු නගින මිනිස්සු වැඩි කල ජීවත් වෙන්නේ නගිනකොට හීල් එක දාලා බහිනකොට ඇඟිලි දාලා. එතන ගියාම ගල් පඩි නෙවෙයි තියෙන්නේ. අලු ගල. ඒ සමානට නැදක් තමයි. ඒකේ දරටි ගම්ගෙන් පල්ලෙහාට යනකොට ඒවන්ස ඔක්කොම මසාජ් ඉන්නේ. ඒකවල බ්ලඩ් සර්කියුලේෂන් එකයි. නර්වස් සිස්ටම් එකයි බ්‍රෂ් එක. දැන්නේ ඇවිදිනකොට ඒක ගොඩක් වෙලා. ඒසනා මේ විසම පොළව නවල් ටිකක් වෙනවා. ඉතින් වෙනකොට ඒක වෙයි කියන වයසට ගිය කට්ටියට විචාරා. ඒ කියන්නේ වෙන දුර්ලභම් දිනකට පැහැදිලි. තරුණයට ඒ කරන්න පුළුවන් දේ තමයි ඒ වාසිය ගන්න එකයි තියෙන්නේ. පඤ්ඤා විමුක්ති චේතු විමුක්ති කරනවායින් පැහැදිලි කර දෙන මේ විලාසිකම ආශ්‍රය යනුවෙන් අදහස් වන්නේ අනුශේෂලෙස්ද ආශ්‍රක්ෂය කර ඥානය යනුවෙන් හඳුන්වන්නේ රහත් බව ලබන මාර්ග ඥානයේ දැයි කර්මාකර පැහැදිලි කර දෙන්නේ ඉලා සිටින්නේ. අර වගේ මේ theoretical questions ඒ උනාට පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ විපස්සනාගෙන් කියලා ලබන විමුක්තිය. විපස්සනා පූර්වක සමාධි සමතේ චේතුමිති කියන්නේ සමත පූර්වංග විපස්සනා වේලකට. පටන් ගන්නකොට භාවනාවට බහින්නේ සමතේ. ඒක විපස්සනා. ඒකට චේතුමිති. සම්මයිති භාවනාව ගන්න ඉවරලා. පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ කෙලින්ම විපස්සනා කියන්නේ කැමති නම් යාට අතරමඟදී ධ්‍යානම් ලබන්න පුළුවන්. නැත්නම් සුද්ධ විපස්සනාම කරන්න. එහෙම මිසක නිවනේ රස දෙකක් නැහැ. ජන බාහවල් දෙක ඉඳලා ත්‍රිපාදයෙන් නැගෙන රසදුරාවාරෙත් මේ නල්ල සංගීතය කියන එක තමයි. උදේට ගියාට පස්සේ පත්නි එකයි. අහු පාරවල් දෙක වෙනස් තියෙනවා. ආශ්‍රය වෙන අදහස් මේ අනුසය කෙලෙස්ද ආසව අනුසය කියන එක සමාන වෙයක්. ආසව කියලා කියන්නේ මන්දි කියන අදහස. කාලයක මල්ලිචීවි කොච්චර තෙලිදලමක් ඇහෙනවනේ. ආපාදන්නත් අනේ තිබ්බොත් ඒ ඒකේ එක දවසක් නිමි කියලා තිබ්බොත් ඒ දවසේ කවුද 10 පිළිගන්නත් ඇයි. ඒ මල්ලි තමයි ආසෝ කියන්නේ. ඒ ඇත්තටම සිංහල වෙලක මේ අරක ආසව අරක තමයි අරක්කු කියන්නේ. ආසව කසාය භස්ම ගුලි ආදී වශයෙන් කියන මේ ගහක තියෙන දේවල් එක්ස්ට්‍රැක්ට් කරන ක්‍රමය. ඒක වශයෙන් කුඩු කරලා ගත්තාම බස්ම කියලා. වතුර දාලා තම්බලා ගත්තාම කසාය කියලා. ඊට පස්සේ මේ ඇල්කොහොල් වල දාලා එක්ස්ට්‍රැක්ට් කරුවට පස්සේ ටින්චර්ස් හරි මේ හදන්නේ. ඒවා ආසවලට. ඒක හොඳටම රිෆයින් කරලා පස්සේ අරක් අරක. ඒ ආසව කියලා කියන්නේ මණ්ඩි. නැත්නම් ඊස්ට් වගේ වැඩක්. ඔය වැටෙන ඕනම දෙයක් පැසවන ගැතියි. එතකොට ඒ ආස්වාක්ෂය කරනවා ඒක ඒ නිසා අනුසය කෙලස් කරනවා ඒක වැටෙන්නේ ආස්වාක්ෂය කරනවා කියලා කියන්නේ මේ එහෙම අනිත්‍යමවාරය ආපුවහම අපේ සංඥාවකින් හෝ ආසදන්නේ කෙලසෙන්නේ වර්ණ ගන්නවන්නේ සංස්කරණය වෙන්නේ නැහැ ඒක ඇති හැටියෙන්ම දකින්න පුළුවන්. තියෙනකොට ඒකෙන් තමන් කියලා දෙන්නේ නැත්නම් තමන් ඒක කරසක්. ඒක තමයි ආස්පක්ෂය කර ඥානය කියලා කියන්නේ රහත් මාර්ගය. කියන්නේ අරිහත් ඵල සමාධියද මාර්ගයේ තියෙනවා ආශ්‍රක්ෂක ඥානය. එන්න සෝයත් කිව්වේ කොහොමද නැත්තේ කියලා මතකයි. එන්න බොහෝ දුර ඉවරයි තා ඉන්නවනේ ඇපල් කරන්න ජීවිත නැතිව. බලන්න කන්නාසිර පාවිච්චි නොකරම කරන්න ඕන. මේකේ තාපසය තියෙන ආනාපාන සතිය මේ තීන්ත බඳ වෙච්ච ප්‍රශ්නයක්. ආනාපාන සති භාවනාව හුස්ම ඉහළ පහළ යන අයුරු හුස්මක් වේලා බලා සිට විට එක්වරම උදරේ පිළිබැ කිරීමට බැරිවීමට හැකි බව දැනේ. විට උදරය පිම්බීම හැකිලිම බැඳෙන්නට පටන් ගත් විට උස්ම ඉහළ පහළ යන බවත් උදරේ පිම්බීම හැකිලිම එක පද්ධතියක් ලෙස එකටම ක්‍රියාත්මක වෙන බව දැක්වෙක අවශ්‍ය නම් උදරයට යොමුකොට පිම්බීම හැකිලිම බලන්නක නැත්නම් නැවත නාස්කාර වේදිකකට ආනාපාන බැලිය හැකියි. මේකෙදීම ඉවරයි. ඔය මෙතනදී තවත් ඔප්ෂන් එකක් තියෙනවා. ඉන්නවා හැකීම කියන එක ධාතු මනසිකාරයෙන් විස්තර කරනවා නම් මොකක් වේද මේ. පිළිවෙල හැකීම අත්දකින්නේ කොහොමද කියලා බලුවොත් ඉන්නවා කියන්නේ මොකක්ද? හැකීම කියන්නේ මොකක්ද කිව්වොත් ඒක විස්තර කරන්න වෙන්නේ ධාතු මනසිකාරය. ආශ්‍රද ප්‍රසාර වේසගත ඒ විස්තර කරන්න වෙන්නේ ධාතු ධාතු මනසිකාරයට ගියාට පස්සේ ඒක මැනිෆෙස්ට් වෙන්නේ කොහොමද කියන එක ඉතර වැදගත් නෑ. අපි යන්න ඕන තැන ඇවිල්ලා මේ කොයි එකෙන් හරි කමන්නේ කොයි පැත්තෙන් ගියත් අවශ්‍ය තැනට ඇවිල්ලා. ඒ නිසා ඒ වෙලාවේදී ආනාපානය හෝ දපින්නේ නැගීම කියන දැනකට යොමු කරලා බලනකොට ලෝකයේ ඒ තුන්දිවි වැටෙන්නේ ලොකු වීම, තද වීම, තෙරපි වීම, වැලිනම් වීම වශයෙන් ධාතු මනසකාරයට දාගන්න පුළුවන් නම් මම මාගේ හැඟීමෙන් තොරව එහෙනම් ඉදිරියට යනවා. මේක මාරු කරන්න පුළුවන් ගතිය භාවනාවේ ඉදිරියට යන බවට සලකනවා. කොහේනමුත් මේ ආත්මසාර කියන පස්සේ අරමුණු රස වෙනස් වෙනවා. අරමුණු වල තියෙන ගුණය වෙනසක් අදාළ නැතුව යන පටන් ගන්නවා. ඒකත් පෙන්න පටන් ගන්න ධාතු. ඒ වචන දෙක පාවිච්චි කරන්න එපා. මොකද්ද හුස්ම කියන්නේ? මොකද්ද හුස්ම ගන්න වැටෙනවා කියන්නේ කොහොමද කියන එක කියන්නේ. හුස්ම කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව හුස්ම ගන්න බව වෙන් කරන බව වෙනස් කරන්නේ මොකද්ද අද්ද? උලන් රැල්ලක් එන බව දන්නවනේ. දැනීමක්. ඒ දැනීමට විශේෂණ පද දාන්න. පිටිමැදින්මක් වශයෙන් දකින්න. දිගටද දකින්නේ සීතලද දැනෙන්නේ මොකද්ද කියලා එක බැලුවොත් ඉතින් කතා කරන්නේ නේද ආත්මස්කාරෝයි මාලාවෙන් තමයි. උෂ්ම කියලා ගත්තොත් අපි සම්මදයට අපිට. ඒක නිවීම ගත්තාම ඒක තද වෙනවා තද වෙනවා කම්පන චංචල තමයි. මේ දෙකම එකම දේ වායු පොට්ටබ්බ ධාතුව ප්‍රකාශ කරන සම්මුතියට. අපි ඒ වෙලාවේ බලන්න ඕනේ සම්මුතිය. හැබැයි දැන් පරමාර්ථ දියා මේක අත්දකින්න හැටි විස්තර කරන්න පැත්තට ගත්තාම ඒ දෙකම වෙනකොට ඒ කියන්නේ මේ අපේ ලෝකල් කරන්සි අයින් කරලා ඉන්ටර්නැෂනල් කරන්සි එකට මාරු කරගත්තා. ඒක ඕන වෙලාවෙදි කරන්නේ. අරවා ලෝකල් කරන්සි. ඒක පොණ්ඩේ දින මනුස්සක දැහැතර බඳිනවා කියන කතාවක් තියෙනවා. ඒ වගේ භාවනා ඉදිරියට ගියාට පස්සේ අරමුණු කියන දේවල් මේ බාලන්සපන්ති ඉගෙන ගොඩාක් ගුරුකුල භාවනා ක්‍රම උගා ප්‍රසිද්ධ. සතිය ඇතුළ උඩට ගියාට පස්සේ කොයි එකක් ධාතු. එතකොට අපි බලන්න පුළුවන් තරම් සම්මත වචන හැලෙනවා. හලන්න අර પરමාර්ථ ධ්‍යානට ගියාම ඔය ප්‍රශ්නේ අපිට බරපතල බරක් වෙන්නේ නැහැ. යන්න ඕන ගමන ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ පැය තුනමාරක් වෙලා. පැය දෙකකට තමයි ගත්තේ පැය දෙකමාර පැනලා. මේක ඉතින් නතරකම කියලාම යෝජනා කරා. Thank you. නැත්තම්. මතක ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ වගේ අර ආනාපානියක් දෙන්න හැකීමට යනවා. ඒ වගේ සක්මනේ නිරෝධ සංකප්ප වෙනා හුරු තැනක කරන තැනකටම ගියපම ඉබේම මේකත් එක්ක හුස්මත් ඇතිවෙන්න පටන් ගන්නවා. නමුත් ඒ උපසාහිතික ප්‍රශ්නේ මත ඔස්සේ උපසාහිතේ එහෙම තිබුණට පටන් ගන්නකොට සක්මන වම දකුණෙන් පටන් ගන්න. ඉබේම ආනාපානිය වරන් ඒකට ඉද. ආනාපානෙන් පටන් ගන්න. මේ ස්වභාවයෙන් එනවා. මේක අරකට හොඳයි කියන්නේ නැමත් එපා. එතකොට ආනාපානෙ හොඳට පවත්න අරක රූපදී වැඩ. රූපදී ලක්මන් කර. මේක තමයි හොස්ම හොඳට දැක්කම. ඒ කියන්නේ සෑහෙන දුරට හිත. ඇතුළට නැමිච්ච වෙනවා. ඒක පරිසරයත් එක්ක ප්‍රශ්නයක් නෑ. කෝල ගතියක්. උගහක් වෙන්නේ මේක මේ පුරුතනක සතිය. පුරුත එමීට ආනාපානට ආවට පස්සේ දැන් සතියක් ඇවිත්නම් සද්ද ප්‍රකරණ සද්ද බලන්නේ නැහැ. ඒ විදිහ ආනාපානටි කියන්න පුළුවන්. Thank you. මොක මොක හොඳයි ඒ කියන්නේ ඒ කියන්නේ ගුරුරෙක් මත රඳාපවතින ගතිය. ඕම් බරපතලව තියානිනවා ඒක ආධුනිකයෙක් එහෙම බයක් ඇති කරගත කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් අර මේ වෙස්ටිකේ මේක විශාල ප්‍රශ්නයක්. ඒ කරන්නේම ගුරුවරු නැතුව. කරපු ගමන් මේක ડિප්‍රෙෂන් කියලා ඒකට රෙකග්නයිස් කරලා මේ මේ මොනවද ට්‍රැන්කියලයිසර්ස් කියන. ඒක තමයි මාස පර්මනන්ට් මාරුවක් වෙනවා ඊට පස්සේ බෙහෙත්. ඒ නිසා මේ මොනහරි දෙයක් වෙච්චාම ඒක දන්න දොස්තර කෙනෙක් නේද? ડોක්ටර් කෙනෙක් උනත් එයා කියන මේ වෙලාව පොඩ්ඩක් වෙන භාවනා මත කරන්න මෙහෙම කරන්න ආයතන භාවනා කරන්න කියලා. ඒක නැති වුණොත් එහෙම තමයි ආත්මෙට තියෙන බය එන්නේ. පිස්සු හැදෙයිද කියලා වගේ වෙනවා කියන්නේ. ඒක ස්වභාවිකයි. ඒ නිසා මේ වෙලාවට තමයි අපිට බුද්ධ ශ්‍රද්ධාව කියන එක අපිට අවශ්‍ය වෙන්නේ. මේ යන ගමනේදී මේක හම්බ වෙන දෙයක්. හම්බ වෙන්නේ නැතුව අපි උත්සාහ කළාට වැඩක් නැහැ. හම්බ වෙනකොට සූදානම් වෙලා ගියේ නැත්නම් අපි වැරදි නිගමන වලට යනවා. වැරදි ඉන්ටර්ප්‍රිටේෂන්. ඒ නිසා ඉඳ ගන්න කියන එක භාවනා පටන් ගන්නකොට ශ්‍රද්ධාව සීකර තමයි සීල සීකර. සීල රකින්නේ කාටවත් කියපාන්නේ. මේකට අවශ්‍ය ආරක්ෂාවක්. ඒක නිවැරදිලා ජීවිතයයි කයයි බුදුන් පූජා කරනවා. මගේ කාය ජීවිත දෙක බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ පූජා වේවා. ඒක කරගන්න දෙයක් කරගන්න දෙන එකයි තියෙන්නේ. කොහොමද ගන්න සම්පගන ගහපන් බැලෙන්න ගන්න බැලෙන්න ගහපන් දෙන එකයි තියෙන්නේ. ඒ හිතු කරන එක ඒ අස්තනෙ ගැන මම අවංකව ප්‍රශ්න අහන එක ගැන මම සතුටු වෙනවා. නමුත් ඒකට මේ කල්ලාතික මකලා දාන තමයි ගුරුවරයා හිතියත් ওই ප්‍රශ්නේ බෝන දුන්නාට පස්සේ නෑ ගුරුවරයා ඒ සිම්ප්ටම්ස් හඳුනලා. ඒක තමයි දන්නවද මේක අනිවාර්යයෙන් හම් වෙන්න දෙයක්. හම් වෙනකොට තමයි නැස්චාර්ජ් පැත්ත බංකොලොත් පැත්ත මේ යන්නේ. ඒක විඳ ගන්න පුළුවන් කරේ. මේක අනිවාර්යයෙන් වෙන දෙයක්. සුවංගනා කතාවල පැරණි කතාවල හැම තැනකදීම කියනවා. ඔබ මේම වතුරක් කරනකොට වතුර කහම් වෙයි ඒකට පැනනොත් මකරෙක් කනවා. ඒ නිසා මේ ගහමුරු කරලා ඒ අඟුරු ගාලා වතුරට දානවා. දැම්මට පස්සේ ගඟ වේලේ. ඊට පස්සේ ඵලයක් කියලා යන්න සුරංගනා කතාවකම මොකෙක් හරි එන බවට දක්වලා ආරසාවක් දෙන්න. ඒ කියන්නේ මිස්ටික්ස් මේ ගමනේත් අනිවාර්යයෙන්ම තියෙන එක තමයි සත්‍යන්ත සද්ධාව කියන්නේ. කාය චින්ත නිරපේක්ෂව බුදුදම සංගකේ පූජා කරගෙන යනවනම් ටික ටික ටික ටික ඒ එන දුක මොකද මේක මම විඳින්නේ ලාභය සත්කාරයක් බලාගෙන නෙවෙයි. සත්‍ය අවබෝධ කිරීමෙන් මේ අනිතික මේක නොලබා කොච්චර ගියත් ගුණ විශේෂයක් නැහැ. ඒ විදිහට ඉමුනයිස් කරගන්න. ඒකට කැම්පේන් එකක් කරන්න ඕනේ. යන්න ඉස්සෙල්ලා මේක සූදානම් වෙලා යන්න. ඒක ඔය ආරක්ෂකවත් ඉස්සරහ දිදී බී ප්‍රිපෙයාර්. ඉතින් මේ විද්‍යාව කියලා කියන්නේ වැරද්දක් වත්. ආරම්භක යනකොට අනිවාර්යෙන් පැමිණිය යුක්තක් කියලා දැස්තිලා ගියොත් භාවනා නොකර හිටියගෙන අපිට මොන වෙනසක් නැහැ. ඒ කියන්නේ අපි කැමති නෑ මේ අන්‍යෝන්‍ය. ඔන්නන්න දෙයකට මුණ දෙන්න කැමති නෑ. zero fun no. zero uncertainty. zero freedom. ඉතින් එහෙනම් අපි මේ දෙකරපු දේ ඔක්කොම අපි ගිහින් අපි නිගේට් කරනවා. ඉස්සරහට හොත අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙනවා. මාකට් එකේදී ඒක හරියට කරගත්තට පස්සේ ඒ මම අනිවාර්යෙන් මේ ප්‍රසූත වේදනාවට සූදානම් වෙන්නේ. එහෙම නැතුනොත් එහෙම ඒක මහා. දැන් වෙන නැති මොනවද වෙයි? නොවිසිසකින් කළ ගන්නවා. ඒ කොහොම කෙරුවක්. මේ මාතෘත්වය කියලා කියන්නේ මාතෘත්වය නිකන් හම්බෙන්නේ නැහැ. ඒක මේ දරුවට ඉච්චර ප්‍රේමය ඇති වෙන්නේම අර දුක නිසාම. එහෙම දුක ආවේ නැත්නම් ටෙස්ටි බේබිස්ලා එන ගත්තාම අර ෆීලිං එන්නේ නැහැ. ඒක තමයි අපි මේ නිවන් ලැබුවට පස්සේ ඒක එච්චරම තමයි වෙන්නට වෙන්නේ ඒක ඒ තරම් කැපකරන්නේ අරන් තියෙනවා. අනුගමනය නැකට අපි මම ඒ නිසා මම පිටපස්සෙන් භාවනා කරන්නයි කියලා මට ඒ වගේ පටපාඩු. නොකර නිකන් ඉන්නේ නැගයි. නොකර නිකන් ඉන්නේ නැගයි. අපි තමයි එහෙම එහෙම තියෙනවා නම් එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මම පිච්චම තියෙනවා නම් පූජාව කරන්න. මම පිච්ච නැහැනේ. යට පිච්ච අරගෙන හරි පූජාව කරන්න. ඒක වැඩි යක්. එහෙම නැතුව හොඳ මේකේ ඉඳලා බලාපොරොත්තු වෙන කියන්නේ සුකොබුකෝගිත්. අපිට එන්නේ. පරිසරයේ තියෙන දේෙන් අපෘත්‍ය වෙන්න අරගත්තා. ඒක